మైకి గారు కరెంట్ కరెంట్ కదండి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 ඉද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං භූප සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං ප්‍රීති සුඛං සමාධිජං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති ප්‍රීතියාත්‍ය විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝව සම්පජන්නෝ සුඛංච කායේන පටිසංවේදේති යං අරියා චික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අතංගමා අදුක්කං අසුකං සුපෙක්ඛා සති පාරිසුද්ධෙන් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චති නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධි සුඛං ආසේවිතබ්බම් භාවේතබ්බම් බහුලීකාතබ්බම් නභායිතබ්බම් ඒතස්ස සුකස්සාති වදාමි සුකං විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා අජත්තං සුඛ මනුයුංජයාති තී ගෞරවණීය සංගරත්නයෙන් අවසරයි තපස්වර සිල්මෑණිවරුනි පින්වන්ත යෝගාවචර උපාසක උපාසිකාවනි අද ධර්ම දේශනාව පිණිස අපි මාතෘකා කරගත්තේ ඒත් අංගුත්තර මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන උපරිපන්නාසකේ ආනාපාන සති සූත්‍රය පිළිබඳ ඥානාපාන සති සූත්‍රයේ ලබන ප්‍රධාන මානිසංසය වන සමාධි හතරක් පිළිබඳව තමයි මේ මුලින්ම අපි ගාථාවෙන් සඳහන් කළේ මුලම ගාථාවේ තේරුම මේ සියලු දෙනාම දන්නවා ඇති. දෙවික්කවේ බික්කු විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේහි මානිනි මේ මහාන මේ ශාසනයේ කාමයන්ගෙන් වෙන්බම අකුසල දහම්ගෙන් වෙන්බම විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං ප්‍රීති සුඛං පඨමඥාන උපසම්පජ්ජේ විහෙරති විචක්ක විචාර සහිත ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයේට පැමිණ වාසය කරයි ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතව සම්පජන්නෝ සුඛංච කායේන පටිසංවේදේති විතක්ක විචාරාණං වූපසමා අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං ඒ වගේම විතක්ක ਵਿਚාර දෙක උපසමණය කරලා අජ්ජත්තං සම්පසාදනං තම సంతානේ ගත සිත දෙක සම්පහන්සනය කරන චේතසෝ ඒකෝදි භාවං සිත එකඟතාවයටපත් කරන අවිතක්කං අවිචාරං විචාක්ක විචාර රහිත ප්‍රීතිසුඛං සමාධිජං ත්‍ුතියඥානං උපසම්පජ්ජ විහෙරති. වගේම අවිත් විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛයෙන් සහිත සමාධියෙන් උපන්. දෙවෙනි ධානයට පැමිණ වාසය කරනවා. ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතියත් බැහැර කරලා උපේක්ෂාවෙන් වාසය කරයි සතෝව සම්පජන්නෝ සුකංච කායේන පටිසංවේදී සාන්තව සිහිනුවණින්ම කයෙන් සුඛයක් දෙවිඳිමින් වාසය කරයි. යං අරියාචික්ඛන්ති ආර්යයන් වහන්සේලා විසින් යමක් ප්‍රශංසා කරන ලද උපේක්ෂාව සහිත සති සහිත සුඛ විහාරයක් තියනවා නම් ඒ ආර්යයන් වහන්සේලා බුද්ධ ආදී රත්න උත්තමයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරන ලද ඒ තතිය ඥානය උපසම්පජ්ජ වේරති. ඒ ප්‍රශංසා කරන ලද උපේක්ෂාවත් සතියත් පිරිසිදු බවක් තියෙන ඒකග්ගතාවයේ තියෙන තුන්වෙනි ධානයට පැමිණ වාසය කරනවා. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සුඛයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සන අත්ංගම පෙර වූ මානසික සුඛ සහ දුකත් බැහැර කරලා අස්තයට යවලා සංසිඳවලා ඉවර කරලා අදුක්ඛං අසුඛං සුඛත් නැති දුකත් නැති උපේක්ඛා සති පාරිසුද්ධින් උපේක්ෂාවෙන් උපන් සතියේ පාරිසුද්ධත්වයේ නම් දරන චතුත්ථ ධානයට පැමිණ වාසය කරයි ඉදම් උච්චති නෙක්ඛම්ම සුඛං මෙන්න මහණෙනි නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛං නිවන් පිණිස මෙහි වූ සිත් ඇති විවේක සහගත සුඛය උපසම සුඛං ූපසමණය කරන සංසිඳවන ගතසිත දෙක සංසිඳවන සුඛය සම්බෝධි සුඛං රහත් භාවය ලබා දෙන බුද්ධත්වය හෝ රහත් භාවය ලබා දෙන සම්බෝධි සුඛය ආසේවිතබ්බං මේ අසුරු කරන්න මේ පරිහරණය කරන්න භාවේතබ්බං මේක භාවිතා කරන්න බහුලීකාතබ්බං වැඩි වැඩියෙන් භාවිත කරන්න දියුණු කරන්න. න බාහිතබ්බං අනේ බය වෙන්න එපා මේකට. ඒතස් සුඛස්සාති. මේ සුඛයට බය වෙන්න එපා. සුඛ විනිච්ඡයං ජඤ්ඤා මේ සුඛයේ පිළිබඳ විනිශ්චය දැන දැන සුඛ විනිශ්චයං ඥාත්වා මේ දනිමින් ඥාත්වා හංගිමින් අජ්ජත්තං සුඛමණියුං ජේත තමන්ගේ సంతානයේ සුඛයේ යොදවන්නේ මේක තමයි මේ ගාථාවේ තේරුම. බුදුරජාණන් වහන්සේ හැම විටම සත්‍ය වචනයක් කතා කරන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ සමාධිය පිළිබඳ. උන්වහන්සේ දේශනා කළ සමාධිය කුමක් පිණිසද? ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානයෙන් සමන්වාගිත මේ සමාධිය ඊටම් උච්චති නෙක්ඛම්ම සුඛං නෛෂ්ක්‍රම්ම සුඛය මේක කාමයන්ගෙන් වෙන්වීමේ සුඛය. මුලින් අපි කිව්වා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් නැමැති බීවරණයන්ගෙන් වෙන්වම. ඒ නිසා පින්නතුනි මේ සුඛය තියෙන, පවිවේකය තියෙන, නිවනට නැඹුරු වූ සිතක් තියෙන, උපසමය සම්පහන්සනය කරන සම්බෝධි සුඛයක් මේක. ආසේවිතබ්බම් භාවේතබ්බම් බහුලීකාතබ්බම් න බාහිතබ්බං බය වෙන්න එපා ඊතස්ස සුකස්සාති මේ සුඛයට නම් බය වෙන්න එපා ඒ නිසා පින්නතුණි අපි විසින් කල්පනා කරන්න ඕනේ අපි මේ ආනාපාන සති භාවනාව වඩද්දී අපි ප්‍රථමයෙන්ම අපි මූලිකත්වයේ දෙන්න ඕනේ සමාධියට යම් විදියකින් සමාධියට ගමන් කරද්දී පෙර සංසාරේ යම් හේතුවක් නිසා යම් ප්‍රගුණතාවයක් නිසා විපස්සනාවේ ප්‍රගුණතාවයක් නිසා සමන්ට ඒ විපස්සනාව මතුවේ එනවා නම් හොඳින් පැහැදිලිව ඒ අවස්ථාවේදී ඒට නැඹුරු වීමේ වරදක් නැහැ ඒක හොඳයි. නමුත් පින්නතුනි අපි යන්තම් දැනෙන ඡායාවල් පසුපස ගිහින් මේ ලැබෙන්න තියෙන මේ සක්විතිතරු ජීවිතය අපි පැහැර තනනවා නම් ඉවත දමලා අපි වෙනත් මගකට හැරෙනවා නම් ඒක සුදුසු නෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ මේ ගාථා ධර්මයෙන් අපිට පසක් වෙනවා. ඒ නිසා පින්නතුනි කාටත් පැහැදිලි දෙවෙනි සමාධිය ගැන කතා කරනකොට කිව්වේ මොකද්ද? විතක්ක ਵਿਚාරානම් වූප සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විවේකජම් ප්‍රීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක ਵਿਚාර ඒවා සංසිඳිලා අජත්තං සම්පසාදනං කියනකොට අපිට ඕනේ කරනවා පින්නතුනි මේ සාමාන්‍ය වශයෙන් නෙමේ හොඳින්ම. සම්පහන්සනයක් අපිට අවශ්‍යයි. අපේ ගත ටික දෙක චිත්තචෛතසික ටික සැනසෙන්න ඕනේ. දරතේ තියනවා නම් පින්නතුනි අපේ සිත එක කරන්න අමාරුයි. ඒ නිසායි අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං සිත එකඟ භාවයට ගමන් කරවන. අවිතක්කං අවිචාරං ප්‍රීති සුඛං ප්‍රීතිය සහ සුඛය සහිත සමාධියෙන් උපන් දෙවෙනි ධ්‍යාන මේක මතක තියාගන්නයි දෙපාරක් කියු ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජන්නෝ සුඛංච කායේන පටිසංවේදේති යං අරියා චික්කන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තං තත්ත්‍යඥානං උපසම්පජ්ජ විහෙරති ආර්යයන් වහන්සේලා විසින් යම් දෙයක් ප්‍රශංසා කරනවා නම් හේතුවක් ඇතුවයි ප්‍රශංසා කරන්නේ නිසා බුදුරජාන් වහන්සේ මේ ප්‍රීතිය සයි ප්‍රීතිය රහිත ප්‍රීතිය අයින් කරපු උපේක්ෂාවෙන් යුතු කයින් සුඛයක් විඳින මේ තුන්වෙනි ධානය ප්‍රශංසා මුකෙන් කතා කළා ඊට පැමිණ වාසය කළ යුතුයි කියලා. ඊළඟට අවසාන වශයෙන් අපිට තියෙනවා පින්නතුනි මේ භාවනා කරන යෝගීන්ට ප්‍රශ්නයක්. අතපය රිදෙනවා, සිතවිලි ගලනවා, කිසිම නෑ සැනසීමක් හිතට. අතීත අනාගතවල විශේෂයෙන්ම අතීතයේ වූ සිදුවීම් පසුපස ගමන් කරනවා කම්පිත වෙනවා. මතු මත්තේ අනාගතයේ ප්‍රාර්ථනාවල එල්ලිලා ඉන්නවා. මේ නිසා පින්නතුනි වර්තමාන වශයෙන් සිතේ එකඟතාවයක් නැති වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සුකස්සච පහනා දුක්ඛස්සච පහනා කයට දුකක් නැත්නම් අපිට සුඛයකුත් නැත්නම් මොකද්ද තියෙන්නේ උපේක්ෂාව පුබ්බේව සෝමනස්ස දෝමනස්සං අත්තංගමා සිතේ ඇතිවෙන සියලුම දුක් ගිනි නිවිලා සිතේ ඇතිවෙන සියලුම රස පහස නිවිලා සනසිලිදායක එක්තන් වූ සිතක් තියෙන මේ නිසා දුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් උපේක්ෂාවෙන් යුතුව සතියේ පාරිසුද්ධිය ලබන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඒ පාරිසුද්ධිය තමයි නිවනට උපකාර වෙන ශ්‍රේෂ්ඨම සතිය සමාධිය. එහෙනම් උපේක්ඛා සති පාරිසුද්ධියෙන් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. මීට වඩා උසස් සතියක් ලෝකෙම නැහැ. ඒ නිසා පින්නතුනි ඉදම් උච්චති නෙක්ඛම්ම සුඛං මේ தത്വෙටපත් වෙන වෙනාගේ සිත නෙක්ඛම්මයටපත් වෙලා කාම රාගයන්ගෙන් වෙන් වෙලා කාම ලෝකයෙන් ඈත් වෙලා පයිවේක සුඛං නිවනට නැඹුරු වෙලා උපසම සුඛං සංසිඳිලා සම්බෝධි සුඛං රහත් ඵලයට බර වෙලා ආසේවිතබ්බම් භාවේතබ්බම් බහුලීකාතබ්බම් අනේ ඒක ඇසුරු කරන්න භාවිතා කරන්න බොහෝ සෙයින් භාවිතා කරන්න න භායිතබ්බම් බය වෙන්න එපා ඒ සුඛයට ඒ තස්ස සුඛස්සාතිවදා මේ නැවතත් හොඳින් මතක තියාගත යුතු කාරණයක් ඒ නිසා පින්නතුනේ අපිට කිසිම සැකයක් නැහැ අපි ආනාපාන සති භාවනාව වඩන්නේ කුමක් පිණිසද අපේ ප්‍රධාන වශයෙන් ඔන්න ඔය බලාපොරොත්තු අරමුණු ඇතුවයි ආනාපාන සති භාවනාව. වැඩි යුත්තේ කියන එක බුදුරජාන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට කියනවා කතම් භාවිතාච භික්ඛවේ ආනාපාන සති කතම් බහූලී කතා චත්තාරෝ සතිපාඨානේ පූර්ණති කොයි විදිහට භාවිතා කරන ලද ආනාපාන සතියක්ද කොයි විදිහට වඩන ලද මේ ආනාපාන සතියක්ද සතර සතිපට්ඨානේ සම්පූර්ණ කරන්නේ කියන ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේ අහනවා. යස්මින් සමයේ භික්කවේ භික්ඛු දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති යම්සි වෙලාවක මේ මහාන නැත්තම් මේ යෝගාවචරයා දීර්ඝ වශයෙන් ආස්වාස කරන්නේ දීසුක වශයෙන් ආස්වාස කරන දැනගෙන හික්මෙනවා ඒ වගේම රස්සං වාස සන්තෝ පස්ස රස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති දීර්ඝ වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරමින් හික්මෙනවා කෙටි වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරමින් හික්මෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සියලු කය සම්පූර්ණ කය දැනගනිමින් පටිසංවේදී හුස්ම ගනිමින් සික්මෙමි. සබ්බකාය දැනගනිමින් හුස්ම පිට කරමින් සික්මෙමි. සබ්බකාය කියන්නේ පින්නතුනි මෙතන සියලු කය සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසකය. ආරම්භයේ පටන් අවසානය දක්වා සෑම ආස්වාස ප්‍රස්වාසයක්ම දැනගත යුතුයි දැනගනම හික්මිය යුතුයි පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති මේ කාය සංකාරය සම්පහන්සනය කරමින් පස්සම්බයන් මෙය තැම්පත් කරමින් සංසිඳවමින් හුස්ම ගත යුතුයි හුස්ම පිට කළ යුතුයි මේ විදිහටයි බුදුරජාන් වහන්සේ සඳහන් කළේ මේ විදිහට අපි ආස්වාස ප්‍රස්වාසයේ යෙදෙනකොට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ආතාපි සම්පජානෝ කෙලස්තාවන වැර ඇතිව සිහිය ඇතිව නුවණ ඇතිව ආචාපි සම්පජානෝ සතිමා ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනේය මේ අභිජ්ජාව සහ දෝමනස්සය කියන්නේ ඇලීමත් සහ ගැටීමත් කාමච්ඡන්දය ව්‍යාපාදයේ දෙක විනයය දුරු කරලා මේ ලෝකය කියන මේ පංචස්කන්ධයට තියෙන ඇලීම සහ ගැටීම නවත්තලා මේ විදියට කෙලස් තවන වැර ඇතුව සිහියේ නුවණින් මේ භාවනාවේ යෙදිය යුතුයි ඊළඟට කියනවා යස්මින් සමයේ භික්කවේ භික්කු පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති පීතිපටි සංවේදී පස්ස සිස්සාමිති සික්කති. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අස්සාස පස්සාසත් තස්මාතිය භික්කවේ කායේ කායනුපස්සී විහෙරති. මේ ආස්වාස ප්‍රස්වාසයට කායේ කාය කියන. මේ කායේ කාය කියන්ට හේතුවක් තියෙනවා ආස්වාස ප්‍රස්වාසයට. ඒ නිසයි මේ කායට කාය කියන්නේ. එනිසා අපි මෙතෙක් භාවනා කළේ කය අරමුණු කරගෙන. කය කියන්නේ ආස්වාස ප්‍රස්වාසය. යස්මින් සමයේ භික්කවේ භික්ඛු පීති සටි පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. පීති පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. යම්කිසි වෙලාවක මේ භික්ෂුව ප්‍රීතිය දැනගනිමින් ආස්වාදිනේ කරමින් පටිසංවේදී දැනගනිමින් නොදින් හුස්ම ගන්නවා. ඒ වගේම එය දැනගනිමින් හුස්ම පිට කරනවා. සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛපටි සංවේදී පස්ස සිස්සාමිති සික්කති. දැන් මෙතෙන්දී පින්නතුනි ප්‍රීතිය ආස්වාද දකිමින් දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. සුඛය දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති චිත්ත සංකාර පටිසම්වේදී පස්ස සිස්සාමිති සිං. ඒ වගේම චිත්ත සංකාරයන් දැනගනිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ වගේම පස්සම්බයන් චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්බයන් චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති. ඒ වගේම සම්පහන්සනය කරමින් මේ චිත්ත සංකාර එතකොට කාය සංකාරය තමයි ආස්වාස ප්‍රස්වාසයේ චිත්ත සංකාරයේ චිත්ත සාචාජසික මේක සම්පහන්සනය කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ වගේම සම්පහන්සනය කරමින් දැනගන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ පවසන කොයි විදිහේ ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකියා විචාතෝ මනස. මේ අවස්ථාවේ පින්නතුනේ කෙලස්සවන වැරේ ඇතිව සිහිනුවන නැතුව ඇතිව මේ කයට තියෙන ආසාව සහ මේක අකමැත්ත කියන අවිජ්ජා දෝමනස්සය දුරු කරලා භාවනාවේ යෙදෙනවා. ඊළඟට කියනවා වේදනාසු වේදනානුපස්සේ විහෙරති තස්මින් සමයේ භික්කවේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සම් යම් කිසි වෙලාවක මේ මහාන ස්පීති ප්‍රතිසංවේදීව ආස්වාස ප්‍රස්වාස කළානම් සුඛ පටිසංවේදී වාස්වාස ප්‍රස්වාස කළානම් චිත්ත සංකාර පටිසංවේදී වාස්වාස ප්‍රස්වාස කළානම් වේදනානු ඒ වගේ පස්සම්බයන් චිත්ත සංකාරං ඒවා සංසිඳ වෙන්න ආස්වාස ප්‍රස්වාස කළානම් වේදනාසු වේදනානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං අන්න ඒ වෙලාවට මහණෙනි මේ භික්ෂුව වේදනානුපස්සනාවයි කරන්නේ කායානුපස්සනාව නෙවෙයි වේදනානුපස්සී භික්කවේ තස්මින් සමයේ විහෙරති. ඇයි මේම කියන්නේ බුදුරජාණන් වහන්සේ? සුඛපටි සංවේදී. මේක ඇවිල්ලා චෛතසිකයක් වේදනාව. චිත්ත එතකොට ප්‍රීතිපටි සංවේදී මේකත් වේදනාව. ඒ නිසා චිත්ත සංකාරව සම්පාංශනේ සියලු දේ දකින්න වේදනාවක් හැටියට. ඒ නිසා ආනාපාන සති භාවනාවේ යෙදෙන මේ යෝගාවචරයාට මේ දෙවෙනි අවස්ථාවට එනකොට වේදනානුපස්සනාව නිතැතින් සිදු වෙනවා Tamange දැනීමක් නැතුව. අස්සාස පස්සාරං පස්සාසානං සාදුකම් මනසිකරොත් මනසිකාරං තස්මාතිය බික්කවේ වේදනානු වේන උසන පස්සේ තස්මින් සමයේ බික්ක විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දූමනස්ස ඒ නිසා මේ බොහොම මනවින් මනසිකාරයේ කරමි ආස්වාස ප්‍රස්වාසය කරනවා වේදනාව පිළිබඳව. ඊළඟට කියනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛු චිත්තපටි සංවේදියස්ස සිස්සාමිති සික්කති. චිත්තපටි සංවේදි පස්ස සිස්සාමිති සික්කති. සිත දැනගැනීමෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ වගේම අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති. අභිප්‍රමෝදයන් චිත්තං පස්ස සිස්සාමිති සික්කති. ප්‍රමෝදයට පත් කරමින් අතිමහත් ප්‍රමෝදයට සිත පත් කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති විමෝචයන් චිත්තං පස්ස සිස්සාමිති සික්කති කෙලෙසුන්ගෙන් සිත බැහැර කර ගනිමින් නැත්නම් කෙලෙසුන් බැහැර කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා සිත මුදවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා සම එතකොට සමාදාහං චිත්තං අස්ස සිස්සාමිති සික්කති සමාදාහං චිත්තං පස්ස සිස්සාමිති සික්කති මේ සමාදාහණය සිත සාන්ත කරමින් සමාධියටපත් කරමින් ගැඹුරු සමාධියකට ගමන් කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා ඒ වගේම විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති විමෝචයන් චිත්තං පස්ස සිස්සාමිති සික්කති එතකොට සිතේ තියෙන කෙලෙස් බැහැර කරමින් ආස්වාස ප්‍රස්වාස කරනවා එතෙන්දි කියනවා පින්නතුනි චitte චිත්තානුපස්සී භික්ඛවේ තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමදස්ස අන්නේ විදියට සිත දකිමින් සිත අභිප්‍රමෝදයට පත් කරමින් මේ විදියට චිත සාන්ත කරමින් සිත විමෝචයට පත් කරමින් කෙලෙස් වලින් බැහැර කරමින් භාවනා කරන වෙලාවට කියනවා චිත්තේ චිත්තානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති අන්න ඒ වෙලාවට භික්ෂුව වාසය කරන්නේ චිත්තානුපස්සනාවේ. ආතාපි සම්පජානෝ. කෙලෙස් දවන වැරය ඇතිව සීනුවන ඇති. ආනාපාන සති භාවනම් වදාමි. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජන්නස්ස ආනාපාන සති භාවනම් වදා. මම කියන්නේ නෑ මම ආනාපාන සති භාවනාව දේශනා කරන්නේ නෑ. සිහිය නැති කෙනාට මුට්ටස් සතිස්ස අසම්පජානස් නුවණැති කෙනාට. ඒ කියන්නේ පින්නතුනි සිහි නුවණ දෙක පවත්තන්ට බැරි නම් අපිට සති සම්පජාන්නයෙන් ඉන්න බැරි නම් අන්න ඒ කෙනාට මේ ආනාපාන සතියෙන් වැඩක් වෙන්නේ නැහැ. එයාට මම කියන්නේ නැහැ. තස්මාතිය භික්කවේ චිත්තේ චිත්තානුපස්සී වේති තස්මින් සමේ භික්ඛු ආතාපි සම්පජානෝ සතිමාලෝකේ විනේ අභිච්ඡාදෝමනස්ස ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදියටයි බුදුරයන් වහන්සේ මේ සඳහන් කරන්නේ. යස්මින් සමේ බික්ඛු අනිච්ඡානුපස්සී අස්සසිසාමිති සික්කති යස්මින් සමේ බික්කවේ බික්ඛු අනිච්ඡානුපස්සී පස්සසිසාමිති සික්කති විරාගානුපස්සී අස්සසිසාමිති සික්කති විරාගානුපස්සී පස්සසිසාමිති සික්කති නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති ඒ වගේම අනිච්චය මෙනෙහි කරමින් හුස්ම ගන්නවා පිට කරනවා විරාගය නැවත නැවත මෙනෙහි කරමින් පිට කරනවා හුස්ම ගන්නවා පිට කරනවා නිරෝධය දක්වමින් ආස්වාස ප්‍රස්වාස කරනවා පටිනිස්සග්ගයේ අත්හැරමින් පැහැර කරමින් අස්වාස් ප්‍රස්වාස් කරන. මෙතෙන් කියනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තස්මින් සමයේ භික්ඛවේ ධම්මේසු ධම්මානුපස්සී භික්ඛවේ තස්මින් සමයේ විහෙරති. අන්න ඒ වෙලාවට භික්ෂුව ධම්මානු ධම්මානුපස්සනාවේ යෙදෙන්න. ඒ නිසා කායානුපස්සනාව ප්‍රථම ධානයේ ඉඳලා හතරවෙනි ධානයට අපි ඇවිත් තියෙනවා. ඒ වගේම ප්‍රථම ධානයේ ඒ ධාන සමාපatti සම්පූර්ණ වෙනකොට කායානුපස්සනාව සම්පූර්ණ වෙනවා. එතකොට අපිට දෙවෙනි ධානයට එනකොට වේදනානුපස්සනාව සම්පූර්ණ වෙනවා. තුන්වෙනි එකට එනකොට චිත්තානුපස්සනාව සම්පූර්ණ වෙනවා. හතරවෙනි එකට එනකොට බුදුරජාන් වහන්සේ සඳහන් කළේ මොකද්ද මෙතෙන්දී? ධම්මානුපස්සනාවේ යෙදෙනවා. එනිසා පින්නතුනි මේ ගැන අපි හිතන්න ඕනේ. අපි ධම්මේ ධම්මානුපස්සී වික්කවේ තස්මින් සමේ වික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිම. අපි මේ විදියට භාවනා කරනවා නම් අපි කෙලෙස් තවන වැර ඇතුවයි ඉන්නේ. යන්තං අභිජ්ජා දෝමනස්සා පහානං තම් පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජුපෙක්කති. මේ වගේම පින්නතුනි මේ තැනත්තා මේ අභිජ්ජා දෝමනස්ස කියන දෙකේ ප්‍රහාණය දැකලා ඒ නුවණින් දැකලා ඒ මැනවින් පින්නතුණි ඔහු උපේක්ෂාවට ගෙන යනවා. අජ්ජුපෙක්කෝ තාහෝති. තස්මාතිය භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී තස්මින් සමයේ භික්ඛු විහෙරති. එතකොට මේ අදිබලති උපේක්ෂාවකට පත් කරනවා මෙතෙන්. මේ ධම්මානුපස්සනාවටත් ඇවිල්ලා දැන් මෙතෙන්ට වුණා. ඒ නිසා කියනවා ඒවම් භාවිතා භික්කවේ ආනාපාන සති ඒවම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති මෙන්න මේ විදියට ආනාපාන සතිය ඔබ කෙරුවොත් සතර සතිපට්ඨානයේ පූර්ණත්වයටපත් කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දා දේශනා කළා. ඒ නිසා පින්නතුනේ අපි කල්පනා කරන්න ඕනේ. අපේ පෙර ආත්මවල ඉඳලා අපි ගෙනන අපේ කොතෙක් අපි පුරාගෙන එනවද පාරමිතා කොතෙක් අපිට සම්පූර්ණ වෙලාද කියලා අපි නොදන්නවා වුණත් අපි උත්සාහ කරලා බලන්න ඕනේ අපේ මේ පාරමිතා මුදුන් පමුණවා ගන්නට ඒවා මතු කරගන්න. ඒ නිසා අපි සැහැල්ලු වෙන්න නරකයි මේ ප්‍රතිපදාවේදී. ලේසි මං හොයන්න නරකයි මේ ප්‍රතිපදාවේදී. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ඔබ කල්පනා කරලා ආරම්භ කරන්න හොඳ වීරියකින් ආරම්භ කරන්න. කෙලස් තවන වැරෑතු ආරම්භ කරන්න. මේ ලෝකයට ඔබේ අවිජ්ජාව දෝමනස්සේ කියන විසම ලෝභය සහ ව්‍යාපාදේ නැති කරගෙන ඔබට ඉදිරියට යන්න පුළුවන්. කතම් භාවිචාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. අපි කිව්වා මේ සත්ත බොජ්ජංගේ පරිපූර්ණේ වෙනවා ආනාපාන සතිය නිසා සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙන තැන්දි සත්ත බොජ්ජංග වැඩෙනවා. කතම් භාවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා කතම් බහුලී කතා සත්පුජ්ජංගේ පරිපූර්ණ මොන විදිහටද මේ සතර සතිපට්ඨානේ පුරුදු කළොත්ද බහුලීකතු කළොත්ද මේ බොජ්ජංග සම්පූර්ණත්වයටපත් වෙන්නේ යස්මින් සමයේ භික්කවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජාන්නෝ සතිමා විනේ ලෝකයා බිච්ඡා දෝමනස්සං උපට්ඨිසස්ස තස්මින් සමයේ සතියෝති අසම්මුට්ඨා යම්කිසි වෙලාවක මේ විදියට මේ සතර සතිපට්ඨානයේ මේ යෙදෙනවා නම් මේ භික්ෂුව ඒ වගේම කෙලෙස් තවන වැර ඇතිව සිහිනුවන ඇතුව මේ ලෝකයට තියෙන අභිජ්ජාව නැමැති ආසාව සහ ව්‍යාපාදයේ නැමැති දෝමනස්සයත් දුරු කරලා ඕ හිටිනවා නම් උපට්ඨිසස්ස සස්මින් සමේ සති හෝති අසම්මුට්ඨා ඔහුගේ සිහිය නැගී හිටියා එළඹ හිටියා ඔහු අසිහිය නොවේ හිටින්නේ එළඹ හිටි පුද්ගලයෙක් වෙනවා. අසම්මුට්ටෙක් නෙවේ. යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ටා යම්කිසි සමයක මේ භික්ෂුවගේ සතිය උපට්ඨිතා එළඹී සිටියානම් අසම්මුට්ටා නොමුලා වුණානම් සති සම්බොජ්ජංගා තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති අන්නේ වෙලාවට තමයි මහණෙනි මෙන්න මේ විදිහට ඔබේ සිහිය පිහිටුවා ගත්තනම් ඒ අවස්ථාවේ සති සම්බොජ්ජංගේ ඔබට ආරද්ධා හෝති ආරම්භ වුණා. සති සම්බොජ්ජංගේ ගන් තස්මින් සමේ බික්කු භාවේති අන්න ඒ කාලයට භික්ෂුව සති සම්බොජ්ජංගය වඩනවා. සති සම්බොජ්ජංගන් තස්මින් සමේ බික්කුණෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. අන්නේ අවදීයේදී මේ භික්ෂුවට මේ සති සම්බොජ්ජංගේ පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. තෝ තත තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචියති පරිවිමංසති ආපජ්ජ පරිවිමංසං ආපජ්ජති අන්නේ විදියට වාසය කරමින් සතිය ඇතුව සති සම්බොජ්ජංගයේ වඩාගෙන සීනුවෙනින් වාසය කරනකොට සතෝ විහෙරතෝ සතියෙන් විහෙරණය කරනවා නම් වාසය කරනවා නම් තන් ධම්මං පඤ්ඤාය ඒ ධර්මයේ දැනගෙන තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචියති පරිවිමංසං ආපජ්ජති ඕ මේ ධර්මය හොඳින් බලනවා විශ්ලේෂණය කරනවා ඒ වගේම එයා සොයා බලනවා ඒ පිළිබඳව පරිචියති පවිචයති පරිවිමංශති ආපච්චති මොනවද මේ කියන්නේ පින්නතුනි තන් ධම්මං මොකද්ද මේ තමන්ගේ අරමුණ දිහායි බලන්නේ තමන්ගේ අරමුණ මේ වෙලාවට තියෙනවා නම් එක්කෝ තමන්ගේ භාවනා අරමුණ වෙන්න ඕනේ ප්‍රතිභාග නිමිත්ත මේ වෙලාව වෙනකොට නිසා ප්‍රතිභාග නිමිත්තේ ධම්මං පඤ්ඤාය පවිච්‍යති ඒ ප්‍රතිභාග නිමිත්ත හරියට හෝ දැනගෙන වාසය කරනවා යස්මින් සමේ භික්කවේ වික්කු තථා විහෙරතෝ තන් ධම්මං පඤ්ඤාය පවිචයති පවිචිනති පවිචයති පවිවිමංසං ආපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්කුණෝ ආරද්ධෝ හොති අන්න ඒ විදිහට තමන් මේ භාවනාවේ සමාධියක් ලැබිච්ච කෙනායේ ප්‍රතිභාග නිමිත්තේ හරියට යොදාගෙන එහෙම නැත්නම් තමන්ට එල්ල වී ඇති ධර්මතාවයේ හරියට මෙනෙහි කරමින් ඉන්නවනම් එමත් නැත්නම් ආරම්භකයෙක් ආදි කම්මේකයෙක් Tamange ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේ හරියට බලමින් ඉන්නවා නම් ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ අවශ්‍ය වෙන්නේ කුසීත බවට පත් වෙනකොට නිද්‍රාවට පත් වෙනකොට බුදුරජාන් වහන්සේගේ අවවාදයේ තිබුණ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කියලා. ඒ නිසා භාවනාවේ යෙදෙන යම් පුද්ගලයෙකුට ආදි කම්මියකියෙකුට සමාපත්තියක් තවම ලැබී නැති කෙනෙකුට තමන්ගේ භාවනා අරමුණේ දීඝ රස වශයෙන් සබ්බකාය ආදී වශයෙන් ඒ ලක්ෂණ බලමින් හොඳට භාවනාවට හිත නගනවා නම් එතන ධම්මවිචේ සබ්බොංචංගයක් වෙනවා. ඒ නිසා මේ ධම්මං පඤ්ඤාය පවිචීනති පවිචයති පරිවිමංසං ආපජ්ජති තස්මින් සමේ ධම්මවිචේ සබ්බොංචංගෝ තස්ස බික්කුස පරිපූර්යං ගච්ඡanti. ඔන්න මේ විදිහටත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ කොහොමද අපට ලැබෙන්නේ මක් නිසාද කියන එක. ඊළඟට කියනවා තස්ස තන් ධම්මං පඤ්ඤාය පවිචිනකොත්තෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීලං මේ විදිහට මේ ධර්මය මෙනෙහි කරමින් මේ ධර්මයේ විමර්ශනය කරමින් විමර්ශනය කරමින් වාසය කරනවට ආරද්ධෝ හෝති විරියං අසල්ලීන නොහැකිලුණු විරියක් හොඳට අවදිමත් වීරියක් ඔහුට උපදිනවා මෙන්න යස්මින් සමයේ වික්කවේ වික්කුණෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචේතෝ පරිවිමංසං ආපජ්ජේතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීන යම්කිසි සමයක මේ විදියට ධර්මයේ මෙනෙහි කරමින් විමර්ශනය කරමින් වාසය කරන මේ භික්ෂුවට ආපජ්ජේතෝ ආරද්ධං හෝති. යම්කිසි විරිය ආරම්භයක් සිදු වුණා නම් අසල්ලීනම් නොහැකුලානෝ වීරයක් ආරම්භ වුණා නම් විරිය සම්පෝඥංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. අන්න ඒ වෙලාවට තමයි භික්ෂුවට විරිය සම්පෝඥංගය ආරම්භ වුණා වෙන්නේ. විරිය සම්පෝඥංගං තස්මින් සමයේ බික්කු භාවේති. අන්න ඒ නිසා මේ අවස්ථාවට විරිය සම්පෝඥංගය වඩනවා මේ භික්ඛුව. එය තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. නිසා භික්ෂුවට මේ පිරිය සම්බොජ්ජංගය භාවනා පරිපූර්ණින් භාවනාවෙන් ඔහුට සම්පූර්ණත්වයටපත් වෙනවා. ආරද්ධ විරියස්ස උපජ්ජති පීති निराමිසා මේ විදියට ආරද්ධ විරිය ආරම්භ වූ විරියක් ඇති තැනත්තාට උපදිනවා ප්‍රීතියක් निराමිස ප්‍රීතියක්. යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ ආරද්ධම් විරියස්ස උපජ්ජති පීති निराමිසා මේ ආරද්ධ විරිය ඇති කෙනාට යම්කිසි අවධියකදී ප්‍රීතිය උපදිනවා නම් निराமிස. ප්‍රීති සබ්බොච්චංගෝ තස්මින් සමේ වික්කුණු ආරද්ධෝ හෝති. එහෙනම් අන්න ඒ වෙලාවට තමයි භික්ෂුවට ප්‍රීති සම්බොච්චංගය වැඩෙන්නේ ආරම්භ වෙන්නේ ප්‍රීති සම්බොච්චංගං තස්මින් සමේ වික්කු භාවේති. ඒ වෙලාවට තමයි භික්ෂුව ප්‍රීති සම්බොච්චංගය වඩන්නේ. ප්‍රීති සම්බොච්චංගය ඒ භික්ෂුවට පරිපූර්ණත්වයටපත් වෙන්නේ. පීති මනස්ස තායෝපි පස්සම්බති චිත්තම් විපස්සම්බති යස්මින් සමයේ වික්කවේ වික්කුණෝ පීති මනස්ස කායෝ පිපස්සම්බති චිත්තම් විපස්සම්බති පස්සද්දි සම්පංචංගෝ තස්මින් සමයේ වික්කවේ වික්කුණෝ ආරතෝ හෝති. ඉන්සා ප්‍රීති මනස්සේ ප්‍රීතිය ඇතුව සතුටින් ඉන්න කෙනාට ප්‍රීතිය තියෙන කෙනාට සිතේ කායෝ විපස්සම්බති කයත් සම්පහන්සණය වෙනවා. ප්‍රසද්ධිය ලැබෙනවා කාය පස්සද්ධිය කියන සංසිඳීම. ඒක මහා සුඛයක් චිත්තම් පිපස්සම්බති සිතත් ඒ විදිහට පස්සම් පස්සද්ධියටපත් වෙනවා. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පීති මනස්ස කායෝ පිපස්සම්බති චිත්තම් විපස්සම්බති. යම් කිසි වෙලාවක මේ භික්ෂුවට කයත් පස්ස සම්පහන්සනේ වෙනවා නම් ප්‍රසද්ධියටපත් වෙනවා නම් සිතත් පස්සද්ධියටපත් වෙනවා නම් පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝ තස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධෝ හොති. අන්න ඒ අවධියට තමයි භික්ෂුවට මේ පස්සද්ධි සම්බොජ්ජංගය ආරම්භ වෙන්නේ. භික්ඛුනෝ ආරද්ධෝ විපස්සි සද්දි සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති භික්ෂුව ඊට පස්සේ ඒක භාවිතා කරනවා වඩනවා පස්සති සම්බොජ්ජංගං තස්මින් සමේ භාවනා පරිපූර්ණං ගච්ඡanti ඒ සම්බොජ්ජංගය භික්ෂුවට පරිපූර්ණත්වයටපත් වෙනවා මේ නිසා මේක ඊටාම වැදගත් ඉන්නතුනි මේවා දැනගන්න එක පස්සද්ද කායෝ සුඛිනෝ චිත්තං සමාධියති අන්න පස්සද්දි කාය ඇති කෙනාගේ සිත සැපේ තියෙන කෙනාගේ සිත පස්සද්ධියෙන් උපන් සැකය. පස්සද්ධියෙන් උපන් සුඛය ඇති කෙනාට. පස්සද්ද කායෝ සුඛිනෝ චිත්තම් සමාධියති. බලන්න සුඛය ඕනේ අපිට සමාධිය ලැබෙන්න. ආනන්ද මහරහතන් වහන්සේට රාහත් වෙන්න බැරුව ඉන්නේදී රාත්‍රියේ පුරා සුඛය තිබුණේ නැහැ පස්සද්ධිය තිබුණේ නැහැ විපස්සනාවේ යෙදුනේ. අවසාන මොහොතේ ඇඳ වැතිරෙනකොටම ඇතිපු සුඛය නිසා පස්සද්ධිය සමාධියටපත් වුණා යස්මින් සමේ වික්කවේ වික්කුණෝ පස්සද්ධිකාය යස්ස සුඛිනෝ චිත්තං සමාධියති මෙන්න මේ විදිහට යම් කිසි අවධියකදී භික්ෂුවට මේ පස්සද්ධිය නිසා මේ සැපේ නිසා සිත සමාධියට යයිද සමාධි සබ්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හොති අන්න ඒ වෙලාවට තමයි භික්ෂුවට සමාධි සම්බොජ්ජංගය සම්පූර්ණ වෙන්නේ එනිසා පින්නතුනි තාම වැඩගත් මේ දේශනාව බුදුරයන් වහන්සේ සඳහන් කරන දේශනාව සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති මේ විදියට ලැබිච්ච මේ සමාහිතෝ සිත ඊටාම උපේක්ෂාවටපත් වෙලා තියෙනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛු තථා සමා හිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති මේ යම් කිසි වෙලාවක මහණෙනි මේ විදියට සමාහිත වූ සිත මනවින් උපක්ෂලා උපේක්ඛාවටපත් වී තිබේද උපේක්ඛා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ පික්කුණෝ ආරද්ධෝ hoti අන්න ඒ වෙලාවට තමයි උපේක්ඛා සම්බොජ්ජංගය මේ භික්ෂුව ආරම්භ කළා වෙන්නේ භාවිතා කරන්නේ ඒ භික්ෂුවට සම්පූර්ණ වෙන්නේ ඒ නිසා පින්නතුනි මේ විදියට අපි ඒවම් භාවිතා කෝ භික්ඛවේ සත්ත බොජ්ජංගා ඒවම් බහුලීකතා විඥා විමුක්තිම් පරිපූර්ණේන්ති විඥා විමුක්ති නැමැතියේ අපට රහත් ඵලයටපත් වෙන්නත් ඒ වගේම සමාධිමත් වෙන්නත් ditta dhamma sukha විහාරය සම්පූර්ණ කරගන්නත් මේ සියලු කාරණා සම්පූර්ණ කරන සැනසෙල්ලේ නිවන් දකින්නත් මේ විදියට ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානය වැඩිම පිණිසත් සතර සතිපට්ඨානය වැඩිමෙන් සත්ත බොජ්ජංග වැඩිමත් નિરાයාසයෙන් සිදුවෙන හැටි පුදුරජානන් වහන්සේ මේ දේශනා කළ වදාළේ. ඒ නිසා පින්නතුනි අපි ආනාපාන සතිය භාවනා කරන සෑම සියලු දෙනාම අදිෂ්ඨාන පූර්වකෝ සමාධි සංවත්තනික සමාධියට නැඹුරු වූ සිතකින්ම භාවනා කළ යුතුයි. නමුත් පින්නතුනි සමහර යෝගීන්ට විපස්සනා අරමුණු මතුවීමෙන් ආනාපාන සතියට භාවනාවට බාධා පැමිණෙනවා නම් විපස්සනා අරමුණු ආනාපානයට වඩා ප්‍රකට වෙනවා නම් ඒ අවස්ථාවේදී Tamanට අකමැත්තෙන් හෝ විපස්සනාවට නැඹුරු වීමට සුදුසුයි කියන කාරණය මතක තියාගත යුතුයි. එසේ නොවේ නම් වීරිය ඇති පුද්ගලයෙක් නම් මේ පැමිණෙන භාවනා අරමුණු සියල්ලම පසකලා වීර්යාදිෂ්ඨාන කරගෙන ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ නිසා සියලුම ඒ බැඳීම් අතහැරලා දමලා ප්‍රාර්ථනා ඔක්කොම අතහැරලා දමලා කෙලස්තාවන වැර ඇතිව සිහි නුවණ ඇතුව ආනාපාන සතියේම සිහිය පිහිටුවා උතුම් වූ ධ්‍යාන සමාපatti ලබාගෙන පහසුවෙන් සුඛ විහරණය ඇතුව තමන්ට මේ ජීවිතේම විඥා විමුක්තිං චේතු විඥා විමුක්ති චේතෝ විමුක්ති ආදිය ලබාගෙන අපිට උතුම් වූ සනසිල්ලේ නිවන් දකින්න ලැබෙනවා. ඒ නිසා ඒන් සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ධර්ම දේශනාව නවත්වනවා. ස්වාමීන් වහන්සේ නිතිපතා ආජීවට්ටමක සීලය රකින්න කෙනෙක් සුවන් මාර්ගයට පිවිසි කෙනෙක්ද නෑ එහෙම කියන්න බෑ ආජීවට්ටමක සීලය තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන සීලය ඒ නිසා ඒ සීලය රකින්න කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලබා ගැනීමට පහසුයි ඒ වගේම පංචශීලයට වඩා හුඟක් උසස් සීලයක් ආජීවට්ටමක සීලය. පංචශීලයේ අඩුපාඩු තියෙනවා. ඒ කේලම් කියනවනේ. වර්ෂ වචන කියනවා. ඒවට හිත තියාගෙන තමයි අපි පංචශීල රකින්නවා කියන්නේ. ඒකත් ඇඟිලි හතරයි උස්සන්නේ. ගුරු කියන එක නමනවා. එනිසා මේ ආජීවට්ටමක සීලය කිව්වහම කායෙන් වචනයෙන් සිතින් තුනෙන්ම හික්මෙන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය කියන තැන පවා අපිට මේකට ඇතුළත් වෙනවා හේතුව අපි ආජීව අට්ටමක සීලය රකින්න කෙනා ඒ ජීවිතයේ පිළිබඳ හුඟා කල්පනාවෙන් ඉන්න එයාට වැරදි විදිහට ජීවත් වෙන්න බෑ. අපි හිතනවා මේ හොරකම් කිරීම කියන එක ගමක් කනෙකුට නොපෙනෙන්න හොරෙන් ගිනිච්චොත් විතරයි හොරකම හොරකම කියන එක තියෙනවා 25 ආකාරයකට උපසම්පදා භික්ෂූන් වහන්සේට පරාජිකා වෙන විදිහට. තවත් 25 ආකාරයකට තියෙනවා දෙවෙනි தത്വෙ. තවත් 25 ආකාරයකට තියෙනවා තුන්වෙනි தത്വෙ. කියන්නේ අපි සාමාන්‍යයෙන් කිව්වොත් එකක් කියලා යනවා මෙන්න මේක තියන්නකෝ මම පස්සේ ගන්නම්. කලකින් එනකොට කියනවා නේ මට මතක නෑනේ. එහෙම එකක් දුන්නද කියලා. ඉතින් අර තැනැත්තා ඒකේ ආසාවත් ඇල්ල බහා තැබුවා නම් අර හංගගත්තු කෙනා විපතටපත් වෙනවා හොරෙක් වෙනවා. හැබැයි අරයාගේ හිතේ තියෙනවා නම් මේක ඔහේ ඇති මං පස්සේ ඇවිල්ලා ගන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආජීව වට්ටමක සීලය කරනකොට ලාභ ලැබීම් පළුද ඇති බඩු හොඳයි කියලා දෙන එක ඒ වගේ හැම දෙයක්ම ආජීව වට්ටමක සීලයේ සම්පූර්ණ වෙන්න. නිසා බොහොම අමාරුයි මේ සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් කියන්නේ සතුන් මස් පිණිස හැදීමත් වහල් මෙය මහලකමට මේ මිනිස්සුන් ළමයි මිගෙනීම අවි ආයුධ එතකොට වසවිස මත් ද්‍රව්‍ය ආදී ඉතින් ඒවෙන් නුත් වැලකෙන්න ඕන හැම දෙයක්ම ඒ නිසා වඩාම ආනාපාන සතියේ මේ ආනාපාන සතියේ නෙමෙයි මොකක්ද ආජීව අෂ්ටමක සීලය කියන එක හැම කෙනෙක්ම සෝවාන් වෙච්ච කෙනෙක් අඟ නැහැ. නිකන් අය ළඟත් ඕන තරම් තියෙනවා. ඊළඟ එක භාවනාව දියුණුව නැති කෙනෙකුට සෝවාන් විය හැකිද? සෝවාන් වෙන්න භාවනාව දියුණුව නැතුව සෝවාන් වෙන්නේ ඒ අවශ්‍ය චිත්තක්ෂණ ඒ විදිහටම දියුණු වෙලා ඥාන දියුණු වෙලා එතනට එන්න ඕනේ සෝවාන් වෙන්න. හැබැයි මේක එක තප්පරයක් තුල සිදුවෙන්න පුළුවන්. සරකාණි සුවාංගුනේ එහෙමනේ බීගෙන හටුව මිනිස්සයා. ඒ වගේ බොහෝ දෙනා මේ බණපදයේ අහනකොට සුවාං වෙච්ච අය ඉන්නවා. භාවනාවෙන් වාඩි භාවනා කරලා නැගිටිනකොට සුවාං වෙච්ච අය ඉන්නවා. ඒ නිසා මේ සුවාන්කම කොයි ෂණයක සිදුවේද කියන්න බෑ. අපි භාවනා කරනවා නම් තමයි භාවනාව කියන්නේ සීනුවණින් වර්තමානයේ ඉඳීම. එහෙම ඉන්න කෙනාට කොයි මොහොතකාරී මේක ලැබෙන්න පුළුවන්. සක්මනේ වුණත් මේක ලැබෙන්න පුළුවන්. සෝවාන් වීම සඳහා පිළිපැදිය යුතු සීලාංග මොනවාද කරුණාවෙන් කියන්නේ. ඉතින් ඕක තමයි අඩුම සීලේ. සෝවාන් වෙන්න ඕන කෙනෙක් ආජීව අට්ටමක සීලය සම්පූර්ණයෙන්ම තියෙන්න ඕන. ඉතින් වඩා හොඳයි ඊටත් වැඩි ඒවා තියනවා නම් උපෝසත සීල් මේ ආදී වශයෙන්. හැබැයි පන්සිල් රැක්කට කමක් නැහැ ඒකත් හොඳයි කියලා කියන්න බෑ. එහෙනම් සීල් බින්දෙනවා. සතර සතිපට්ඨානෙහි ධම්මානුපස්සනාව කරන හැටි කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. ධම්මානුපස්සනාව කියනකොට අපි සාමාන්‍ය වශයෙන් මේ සමාධි පිළිබඳවයි කතා කළේ. දැන් අපි නීවරණය අපිට එනවා නම් නීවරණ පබ්බේ කියලා තියෙනවා. නීවරණයක් අපිට භාවනා කරනකොට මතුවලා આવොත් අපි නීවරණය හඳුනගත්තොත් නීවරණයට මූණ දෙනවා නම් එතන නීවරණය කියන්නේ ධම්මානුපස්සනාව. ඒ නිසා අපිට පුළුවන් වෙනවා ඒ විදිහට මූණ දීලා අපිට පුළුවන්. එතකොට අනිච්චානුපස්සනා විරාගානු නිරෝධානුපස්සනා කියලා මේ හැම දෙයක්ම තිබුණා. අපි භාවනා කරනවා නම් හැමතිස්සෙම මේ ධම්මානුපස්සනාවට අපිට බොහෝ විට මේකට නැඹුරු වෙනවා. ඒ නිසා මේක විශේෂයෙන් අපිට හිතන්න බෑ මේ වෙලාවේ කරන්නත් හොඳ නැහැ. අපි කායානුපස්සනාවෙන්ම යන්න ඕන. සමාධියක් නැති කෙනෙකුට කායानुපස්සනාවට එහා ගියලා චිත්තානුපස්සනාව ධම්මා වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව කරන්න බෑ. නමුත් නාමික වශයෙන් භාවනා කරද්දී එන අරමුණු වශයෙන් අපිට මේ නීවරණ ආදී භාවනා අරමුණට ගන්න පුළුවන් ධම්මානුපස්සනාවට වැටෙනවා. මොකද කියන්නේ ගැන? අවසන් ස්වාමී මේ ශාස්ත්‍රයට අදාළ සත්‍යයක් සසර පිළිබඳ අවබෝධයක් වෙනවා ඉතලා සම්මාන පස්සනාවක් වැඩි වීමක් තියෙනවා තියෙනවා අධ්‍යාත්මික බාහිර ආයතන. ඒක තමයි කියන්නේ ඒ වුණාට අපි පුළුවන් ද අපිට අධ්‍යාත්මික බාහිර ආයතන වල භාවනා කරන්න කායනුපස්සනාව සම්පූර්ණ වෙන්නේ නැතුව. අපිට අපි හිතනවා පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ ඒ කිව්වේ ඉස්සෙල්ලාම කායනුපස්සනාවට යන්න. ස්වාමීන් වහන්සේ දැන් ඇසීම කියන එක තේරුම් ගන්න ඒකත් ඔව් ධර්මානුපස්සනාව ඇහෙනවා බාහිර රූපය ඇහෙනවා අපි ඒකත් ගන්නවා අපි ඒකේ මඤ්ඤණා කරලා ඒක ධම්මානුපස්සනාව හැටියට අපි මෙනෙහි කරගෙන යනවා නම් පුළුවන්කම තියනවා ධම්මානුපස්සනාවේ ඉන්න නමුත් සමාධියක් ඇටියට ඉස්සරහට ගිහින් යනවා නම් කයට සම්බන්ධ කායानुපස්සනාවක් තුලින් යන්න ඕනේ. එතකොට තමයි අතෙන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික බාහිර ආයතන දකින්න නම් අපි ධාතු කර්මස්ථානයට ගිහින් යන්න ඕනේ හරියට. එහෙම නැත්නම් නිකන් අපි කියනවා ඉන්ෆරන්ස් මොකද්ද මේ? අනුමානයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. හරියටම ගන්න බෑ. දැන් ඒ ඇසට යොමු වෙන රූපය බින්දෙනවා කියන එක ඇහැ බින්දෙනවා රූපය බින්දෙනවා කියන එක බලන්න පුළුවන්. කැඩි කැඩි එන එක. ආ එහෙම පුළුවන්. ඒක පුළුවන්. එහෙම පුළුවන්. ඒවා පුරුදු කරපුවාට ඒවා කරන්න පුළුවන්. ධම්මානුපස්සනාව ඇටියෙට ගණනාවක් තියනවා කරන්න පුළුවන්. නමුත් එච්චරම ඉදිරියට යන්න පුළුවන්ද කියන මම දන්නේ නැහැ. සමහර වෙලාවට බණ අහනකොට බණක් අහද්දී කන ඇතුලේ ශබ්දය ඇහෙන්නේ පිට නෙමෙයි. එහෙම වෙනවද? කැඩෙනවා. කැඩෙනවා. ඒ වගේම රූපයත් බින්දෙනවා. ඉදිරියේ. එහෙම වෙනවා නම් ඒ වෙලාවට ඉතින් ධම්මානුපස්සනාවට තමන් වැටෙනවා. හැබැයි ඕනකමෙන් ඒ විදිහට ධම්මානුපස්සනාව කරනවා නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ සඳහන් වන විඥාන පත්‍යා නාම රූපක් යන්න. Taman මොකද්ද තැනක සඳහන් වන නාම රූප පත්‍යා විඥාන. දෙයාකාරව පැහැදිලි කරන වෙන්නේ ඉල්ලමි. ඔව්. දැන් නාම දැන් විඥාන පත්‍යා නාම රූපම් දැන් මේ විඥාණය ඇවිල්ලා ප්‍රතිසන්දි වශයෙන් ගත්තාම එතන විඥාණය නිසා තමයි නාම රූප පවතින්නේ. විඥාණය නැත්තම් නාම රූප පවතින්න බෑ. විඥාණයමයි නාමය. රූපේ වැඩෙන්නේ නැහැ විඥාණය නැතුව. ඒක ඒ නිසා විඥාන පත්‍යා නාම රූපං. අනිත් තැන තියෙනවා නාම රූප පත්‍යා විඥාන. දැන් අපි මේ කරන කියන සියලු දේම කරන්නේ මොකක් නිසාද? නාම රූප නිසා. ඒ නාම රූප නිසා අපි කර්ම රැස් කරනවා. ඒකෙන් වෙර තියෙනවා විඥානය, ඒකට විඥානය. එතකොට ඒක නිසා භවයේ දික් වෙනවා. අතන කර්මයෙන් ගෙනල්ලා මෙතනට විඥානය නිසා විඥානය නිසා නාම රූප පවතිනවා. මෙතන නාම රූප සේවා විඥානය පවතිනවා. ඒ කියන්නේ හේතු පහක් උඩ ඵල පහක් තියෙනවා ඵල පහක් උඩ හේතු පහක් තියෙනවා දෙයාකාර පැහැදිලි කරමින් ඉතාම ගෞරවයෙන් ඉල්ලමි. මේක මොකක්ද කියන්නේ? පටිභාග නිමිත්ත දර්ශනය වීමට ප්‍රමාද වන හේතුන් මොනවා? ඒ දර්ශනය වීම පැහැදිලි වූයන් පසුව භාවනාවේ අරමුණ වියත්තේ නිමිත්තද? පටිභාග නිමිත්ත දර්ශනය වීමට ප්‍රමාද වෙන හේතුන් මොනවාද? ඒකට හේතුව ඉස්සෙල්ලාම අපි පරිකර්ම නිමිත්ත වශයෙන් අපි ආනාපාන සතියේ ආනාපානය අපි ගන්න. පස්සේ උග්ඝහ නිමිත්ත වශයෙන් මේ ගත්තු නිමිත්තට සාපේක්ෂව අපිට ටික ටික චලන මතුවෙනවා. ඊළඟට අපිට තවදියට ඉදිරියටත් යනකොට උපචාර தത്വයට එනකොට තවත් විදියකට මේ නිමිත්ත වෙනස් වෙනවා. අර්පණා තත්වයට එනකොට තමයි පටිභාග නිමිත්ත නියම විදියටම දැర్శණය වෙන්නේ. ඒ නිසා උපචාරයට එනකොටත් මේ පටිභාග නිමිත්ත දිලිසෙන්නේ නැහැ. පැහැදිලි නැහැ. සාමාන්‍ය තත්වයක පවතින්නේ. බොහෝ විට සුදු පාට. ඊතරම් පැහැදිලි සුදුකුත් නෙවෙයි. ඒ උපචාර තත්ත්වෙදී. යම් වෙලාවක අප මේක තවත් වැඩි වෙලා මේක ඉදිරියට එනවා නම් ඒ වෙලාව වෙනකොට ප්‍රතිභාග නිමිත්ත අපි ගත්තොත් මේ නිමිත්ත ආලෝකයක් කියලා ගන්න නැත්නම් මැණික් කැටයක් කියලා ගත්තොත් මැණික් කැටය දිලිසෙන්නේ නැත්නම් ඒක උපචාරණ తත්වය දිලිසෙන්න පටන් ගත්තා නම් ප්‍රතිභාග తත්වය ඒ කියන්නේ සමාධි తත්වය එතකොට මේක ප්‍රමාද වෙන්න හේතුව අපි ආනාපාන අරමුණේ හරියට නොඉන්න එක. අපේ හිතුවිලි බොහෝ විට පිට යනවා නම් පිට යනවා නම් ඒ පිට යන නිසා සමාධිය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා නිමිත්ත දියුණු දියුණු වෙන්නේ නැහැ වැඩෙන්නේ නිමිත්ත වැඩෙනවා අඛණ්ඩව අපිට පුළුවන්කම තිබුණොත් ඒ භාගයක් හිත හිත පවත්ත ගන්න. අන්න අර නිමිත්ත පැහැදිලි වෙනවා. ඒත් මදි. තවත් දුරට අපි පැය එකමාරක් විතර මේ නිමිත්ත හිත නොගින් පැවැත්වුවොත් අන්න ටික ටික දිලිසීමටපත් වෙවි ප්‍රතිභාග නිමිත්ත බවට පරිවර්තනය වෙනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත බවට පරිවර්තනය වුණාම ඒකට තමන්ව ඇදිලා මේක කල් තියාම තමන් ඇදිලා ඉන්න බව ඇත්තයි. සමාධියක ඉන්නා වගේ ධානයක ඉන්නා වගේ. මේ වෙලාවටත් බැලුවොත් ධානාංග දකින්න පුළුවන්. නමුත් ඒවා සම්පූර්ණ ධානාංග නෙවෙයි. ඒ නිසා පටිභාග නිමිත්ත පටිභාග නිමිත්ත දැర్శණය වෙන්නේ අන්තිම අවස්ථාවේ ඊට පෙර උපචාර අවස්ථාවේදී මේ නිමිත්තම පේනවා. ඒකත් කලිනුත් සාමාන්‍ය තත්ත්වෙත් මේ නිමිත්ත පේනවා වෙනස් විදිහකට බොඳ වෙලා ඊටාම සමහර විට දුමුරු පාට අලු පාට එහෙම නැත්නම් බොර පාටක් වගේ එකකින් පේන්න පුළුවන්. නමුත් උපචාර තත්ත්වෙදී පැහැදිලි ස්ථිරයි තමනුත් ඒකට ඇදිලා ඉන්නවා. පටිභාග தത്വෙට එනකොට වර්ණයේ දිලිසෙන්න පටන් ගන්නවා. තමන් සම්පූර්ණ වෙනවා. සද්ද පවනවතින. මෙතන. සමාධි පත්වීමේදී පළවන ධානය ලැබීමෙන් පසු දෙවන ධානය අදිෂ්ඨාන කළ යුත්තේ කෙසේද? පළවෙනි ධානය ලැබුණාම ඒ කියන්නේ පළමේ වතාවට ඒ පටිභාග නිමිත්තට තමන් ඇතුල් වෙලා අඩුතරමින් පැය එකහමාරේ වගේ ආසන දෙකක් විතර හරියට ගත කෙරුවා. ඒ කියන්නේ අදිෂ්ඨාන මුකුත් කරන්න බෑ. කරන්න හොඳ නෑ. තමන් හරියටම දැන් මේක සැබෑ අර්පණා සමාධියටපත් වෙන්නේ පටිභාග නිමිච්ච දිලිසෙන தත්වයටපත් වෙලා ඒකට තමන් ඇතුළු වුණාමයි. ඒ தත්වයේ මුලදී විනාඩිය දෙකක් තුනක් ඉඳලා නැති වෙලා ආයෙත් අර තත් මේ එළිය අඩු වෙලා පවතිනවා. හැබැයි Taman ඒකේ ඉන්නවා. ඔහොම ගත වෙවි තිබිලා ටික ටික වෙලා වැඩි වෙලා අර එළිය වැඩි වෙනවා අඩු වෙනවා. මේකයි වෙන්නේ. උපචාරයට වැටෙනවා ආයෙත් මේ අර්පණාවට වැටෙනවා. එළිය වැඩි වෙනකොට අර්පණාවේ අඩු වෙනකොට උපචාරය. ඔහොම ගිහින් විනාඩි 2 3 4 5 ගත වෙවි ගිය කෙනා පැය කමාරක් විතර හිටියොත් අඛණ්ඩව නොසෙල්ලී එහෙම ඉන්න පුළුවන් වුණොත් දෙවෙනි වාරෙදි නැගිටින්නේ නැතුව අර ඉබේට ඒ ඒ ශක්තියෙන්ම Taman ඒ ධානයෙන් මතුණාට පස්සේ එහෙමම ඉඳගෙන කරන්න තියෙනවා Tamanට කාර්යයක්. මේකට කියනවා භවංගේ පරීක්ෂා කරන්ට භවංගේ කියන්නේ හෘදේ වස්තුවේ පවතින తත්වයක්. ඒ කියන්නේ චිත්ත ධාරාවක් භවංගේ. භවංගෙට හිත යොමු කරනවා එලා බලන් මේ සමාධි හිතෙන් සමාධි ආලෝකය යොමු කරන්න. මොකද සමාධියකින් නැගිට්ටාම මේ සමාධි ආලෝකේ Taman ළඟ නැහැ. ඒක තියෙන්නේ ඈතින්. ඒ ආලෝකය Tamanට හිතූ තැනකට යොමු කරන්න පුළුවන්. එතකොට Taman ඒ ආලෝකයත් හදවත දිහා බලනකොට ඒ ආලෝකය පේනවා Tamanගේ හදවතේ. ඒ කියන්නේ පටිභාග නිමිත්ත හදවත තුල දකිනවා. අන්නේ පටිභාග නිමිත්තේ හදවතේ සටහන් වෙලා තියෙන ඒ කියන්නේ අවංගගත වෙලා තියෙන විතක්ක ਵਿਚාරෝ පීති සුඛ ඒකග්ගතා කියන ධර්මතා ටික දැක ගන්න. ඒක තප්පර ගණනාවක් බලන්න කියලා කියන්නේ වැඩි වෙලා ඉන්න එපා. පෙනෙන්නේ නැත්තම් ආපහු ගන්න හිත. අරගෙන නැවතත් ප්‍රතිභාග නිමිත්තට යොමු කරලා ධානයට සමාදින්න කල් ඉන්න. මුකුත් අදිෂ්ඨාන කරන්නේ නැහැ. හේතුව මේ එක දිනු වෙලා මදි නිසායි නොපෙනුනේ. හරියටම ධානයේ සමාපත්තිය දිනු වෙලා තිබුණා නම් ඇත්තටම පෑයකමාරක් වුණා මේක දිනුනුයි. ඒ නිසා Tamanට පේන්න ඕනේ ප්‍රතිභාග නිමිත්තේ සතහන් වෙන විතක්ක ਵਿਚාර පීති සුඛ එකක් නැත. දැකපු හැටි විනාඩි තප්පර 15ක් 20ක් 30ක් දැකලා එක එක දැකලා එකපාර අදිෂ්ඨාන පූර්වකව බලපුවාම සියල්ලම එකවර පේනුණා නම් ආපහු හිත ගන්නවා ප්‍රතිභාග නිමිත්තට. එතකොට නිමිත්ත Tamanගේ ඉස්සර. දැන් මේ නිමිත්ත දිහා බලලා දැස් පියාගෙන ඉන්නකොටයි මේක වෙන්නේ අස්සරින්නේ නැහැ. මේ නිමිත්ත දිහා බලාගෙන නැවත අදිෂ්ඨාන කරනවා මම මේ සමාපත්තියට විනාඩියක් සමවදින්මා කියලා. ඔන්න ඔතනයි පළවෙනි අදිෂ්ඨානෙ. එතකල් අදිෂ්ඨාන කෙරුවොත් සමාපatti පිරිනව. මොකද අර දියුණු වේගන යනකොට අදිෂ්ඨාන කරන්න එපා. හරියටම දියුණු වෙලා බව දැනගන්නේ විතක්ක ਵਿਚාර පිජිසුක දැක්කට පස්සේ. එහෙමනම් අපි අදිෂ්ඨාන කරනවා දැන් විනාඩියක්. මම මේ සමාධියට විනාඩියකට සමවදින්වා කියලා එහෙම ඉන්නවා. නිමිත්ත මැද බලන්. ඒ බලාගෙන ඉන්නකොට ටිකක් වෙලා යද්දි ඉබේට ආලෝකේ පුලුල් වෙවි පුලුල් වෙවි තමුංග වෙලා ගන්න. වෙලා ගත්තට පස්සේ මේ ඔක්කොම දැනෙන්නේ නැතුව ගිහින් Taman දැන් සමාධිය තුල. අහසෙද කොහෙද ඉන්නේ දන්නේ නැහැ. ඒ වෙලාවට විනාඩියක් විතර යනකොට ඉබේට ආයෙමත් වෙලා අයල්ලුවක එතෙන්ට යනවා තමන් මෙතෙන්ට එනවා දැන් මහ පොළවේ ඉන්නවා වගේ දැනෙන. දැන් මේක නැවතත් කරන්න ඕනේ. ආයෙ විනාඩියකට ආයෙ විනාඩියකට. හැබැයි 10ක් විතර කරනකොට හිතෙනවා දැන් නම් ඇත්තටම විනාඩිය කෙරෙනවද බලන්න ඔල්ලෝසුවක් තියලා ඇහැරලා බලලා අදිෂ්ඨාන කරලා සමවැදිලා නැගිටලත් බැලිය හැකි විනාඩිය ඇත්තද කියලා. ඊට පස්සේ මේක විනාඩි 2 3 4 5 වශයෙන් විනාඩිය විනාඩිය අඩු ගන්න 20ක්වත් කරන්න. ඒකට කියනවා ඒකට කියනවා සමාපජ්ජන වසී කියලා. ඒ සමාපජ්ජන වසිය කරලා විනාඩි 10ක් 10ක් 15ක් කරලා ඊට පස්සේ විනාඩි දෙකකට අදිෂ්ඨාන කරනවා. විනාඩි දෙකකට අදිෂ්ඨාන කරපුවාමත් විනාඩි දෙකකින් පස්සේ තමන් මිදෙනවා. ඒකට කියනවා උට්ටාන වසිය කියලා. අදිෂ්ඨාන වසිය මේ සමාපජ්ජන වසිය උට්ටාන වසිය. මේ විදිහට විනාඩි 5 විනාඩි 5 දිගට දිගට දිගට දිගට 2 3 4 5 වැඩි කරන්න ඕනේ. ඒ ආසනයේ අහංසියක් නැත්තම් දිගින් දිගට වැඩි කර කර යන්න පුළුවන්. එකක් 3 4ක්වත් කරන්න ඕනේ. පුංචි වෙලාවල් නම් ගොඩක් කරන්න ඕනේ. ලොකු වෙලාවල් වෙනකොට එකක් දෙකක් කරනවා. පස්සේ Tamanට පුළුවන් අදිෂ්ඨාන වශයෙන් කරන්න. දැන් සමාපatti වශයෙන් තියෙන සමාපජ්ජන වශයෙන් තියෙනවා උට්ටාන වශයෙන් තියෙනවා. දැන් තියෙනවා අදිෂ්ඨාන වශයෙන්. අදිෂ්ඨාන වශයෙන් කියන්නේ හොඳයි මම විනාඩි 15ක් මේ සමාපත්තියේ සිට නැගිටිමි කියලා වෙලාව බැලුවා විනාඩි 15 මෙතෙන්දී ඊට පස්සේ සමාදිනවා විනාඩි 15 කියන්නේ කාලෙන් නෙමෙයි අහවල් වෙලාවට මම නැගිටිනවා කියලා සනිටුවන් කරගන්න ඕනේ යම් කිසි දැනක සනිටුවන් කරලා ඒ වෙලාවට සමාපත්තියට සමාදිනවා සමාපත්තියට සමාදිනවා අහවල් වෙලාවට මම නැගිටිමි කියලා එතකොට අන්න අදිෂ්ඨාන වශයෙන් එතකොට සමාපජ්ජන වශී, උට්ටාන වශී, අදිට්ඨාන වශී. අර පළවෙනියෙන්ම කළේ මොකක්ද? ඒක තමයි අපි කළේ ආවජන වසිය කියලා. ආවජනය කළා කියන්නේ ආවර්ජනා කරලා බැලුවා අපි ධානා. ඊළඟට තියෙනවා පච්චවෙක්කන වසිය කියලා එකක්. ඒක ඇත්තටම තියෙන්නේ මනසේ සිතේ තියෙන්නේ මොකද මේ දෙකම එකට සිදුවෙන දෙයක් ප්‍රත්‍යවේක්ෂාවත් එකට සිදුවේ. ඒ නිසා ආවජන වසී සමාපජ්ජන වසී ආවර්ජන වශයෙන් සමාපජ්ජන වශයෙන් අදිඨාන වශයෙන් උත්තාන වශයෙන් පත්‍යේක්ෂණ වශයෙන් කියලා පහක් තියෙනවා වසිතා මේක ඔන්න ඔය විදිහට කරලා Tamanට හොඳට Tamanගේ ප්‍රථම ධානය ඕන වෙලාවක වාඩි වෙලා ගන්න පුළුවන් වුණාට පස්සේ ඊළඟට පහුවදාට ගිහින් වාඩි වෙනවා පහුවදාට නෙමෙයි දවස් දෙකක් ඕනනම් කරන්න පුළුවන් එක දවසිනුත් ඇති කරලා වාඩි වෙලා විනාඩි 5කට හෝ විනාඩි 10කට තමන් කැමති වෙලාවකට අදිෂ්ඨාන කරලා වාඩි වෙනවා. දැන් තමයි ඔන්න නියම. වාඩි වෙලා කියනවා මම මේ ආවල් වෙලාවට නැගිටිවේ නැත්නම් විනාඩි 5කින් නැගිටිමි. මේ සමාපත්තියට සමවැදී විනාඩි 5කින් නැගිටිමි කියලා අදිෂ්ඨාන කරනවා. කරලා වාඩි මේ වාඩි වෙලා ඉකරන්නේ ඇස් පියාගෙන. ටිකක් වෙලා යනකොට පටිභාග නිමිත්ත පේන්නේ නැත්නම් ආනාපානට හිත දාපු ගමන් පටිභාග නිමිත්ත එනවා. පටිභාග නිමිත්ත ආව ගමන් හිත දානවා මැද්දට. ඒ දාලා තමයි අදිෂ්ඨානය කරන්නේ. එහෙම අදිෂ්ඨානය කරපුවාම ඉබේට යනවා. හැබැයි එතෙන්දිම යන්නේ මොකේටද? Taman කලින් පුහුණු කළ ප්‍රථම ධානයට. ඒ ප්‍රථම ධානයට ගිහිල්ලා පුරුද්ද නිසා විනාඩි 5කින් Taman නැගී හිටිනවා. අන්නේ නැගිටිච්ච වෙලාවේදී අදිෂ්ඨාන කරනවා ඒ සමාපත්තියත් විනාඩියේ ඉඳලා අර මුලින් කරපේකවා. විනාඩිය විනාඩිය විනාඩිය විනාඩිය ඒක පුරුදු වෙනකල් කරලා ඇතෙන. මොකද පළවෙනි එකේ පුරුණුවර තිබුණාට මේකට එන්නේ ඒක. ඒකත් එකේ ඉඳලා පුහුණු කරන්න ඕනේ. හැබැයි ටිකක් පාසු ඉස්සෙල්ලා එකට පුහුණු නිසා. විනාඩිය 2 3 4 5 10 15 ගියන් අර විදියට අදිෂ්ඨාන කරලා වෙලාව පුහුණු වුණාට පස්සේ Taman හිතනවා ඒ ඒකෙත් පුහුණු කරන්නේ අර ධානයෙන් නැගිට හැටිය විනාඩි 5ක් කරලා නැගිට හැටිය මේකට සමාපත්තියට සමවැදිලා වෙන කල්ම අපි ඉන්න ඕනේ. මොකද අපි හිතුවට දෙවෙනි ධානයේට සමාවදී කියලා එකපාරට සමාදින්නේ නැහැ. ඒක ඉන්න හුඟක් වෙලා සමහර විට. දැන් පළවෙනි ධානයේට සමාදිනවා ඉල්ලපු ගමන්. නමුත් දෙවෙනි ධානයේට දැන් අදිෂ්ඨාන කළාට පස්සේ නැහැ. සමායට විනාඩි 10, 15, පැය භාගෙ ඉන්න වෙනවා ප්‍රතිභාග නිමිත්ත දිහා බලන්න. එහෙම ඉන්නකොට ඔන්න එක වෙලාවක එක පාට එකට යනවා. ඒ කියන්නේ සමාප යනවා. ඒ ගිහිල්ලත් අඩු තරමින් පැය එකහමාරක් දක්වා ඒක දියුණු වෙනකල් ඉන්න ඕනේ. ඉතින් ඒක එක ආසනෙන් කෙරෙන්නේ නැහැ. ඒකත් විනාඩි 5 10 තමයි දියුණු වෙන්නේ. ඊට පස්සේ පැයක් විතර ඉන්න පුළුවන් වෙයි. පැය එකහමාරක් විතර එක දිගටම ඉන්න පුළුවන් වෙලා නැගිට්ටොත් දෙවරක් විතර පිට පිට. අන්න ඊළඟට ධානාංග මෙනෙහි කරන්න එදා වගේ. එතකොට විතක්ක ਵਿਚාර නැතුව පීතිසුඛ ඒකග්ගතාත් කියන තුන සහිතව Tamanට දකින්න අත්දකින්න ලැබෙයි. එහෙමෙන් ස්ථිර වුණාට පස්සේ ඒකත් අර විනාඩියේ ඉඳලා වශී කරන්න පටන් ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එකට යන්නෙත් ඔය ආකාරයටමයි දෙවෙනි එක හොඳට අදිෂ්ඨාන කරලා වශී කරලා ගත්තට පස්සේ අර පැයකමාරක් විතර පිට පිට ආසන දෙකක් සම්පූර්ණ වුණාට පස්සේ අපි වශී කරන්න පටන් ගන්න. ඒ වශී කරලා ඉවරුණාට පස්සේ අපි පැයක් විතර ඉන්නේ ඒකේ පුළුවන් වුණාම අදිෂ්ඨාන බලයෙන් අන්න තුන්වෙනි දාහණයට අදිෂ්ඨාන කරනවා. තුන්වෙනි ධානයත් අර විදියටමයි කරන්නේ. ඊළඟට දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඔව් මේ විදියටමයි. දැන් තුන්වෙනි ධානයට අදිෂ්ඨාන කරන්නේ කොහොමද? දෙවෙනි ධානයේ අපි පැයකමාරේව දෙකක් විතර ඉඳලා තෘප්තිය ලැබුවට පස්සේ ඉබේට මතුවෙන කල් ඉන්න ඕනේ අදිෂ්ඨාන බලයෙන් එහෙම දෙවෙනි එකට අදිෂ්ඨාන කරන්න එපා කෙරුවොත් එහෙම එකක් වැටෙනවා දෙක මුල එකක් වැටෙන්න පුළුවන් පෞස්ටේ ඒ නිසා දෙවෙනි එකත් අපි අර විදිහට අදිෂ්ඨාන කරන්නලා ඉඳලා නැකිටලා ඊට පස්සේ ඒ ආසනයේ ඉඳගෙන තමයි භවංගේ බලන්නේ භවංගේ බලලා ඒ අපිට දැනගන්න පුළුවන් අපි තුන්වෙනි ධානයේට තියෙන මේ මේ ධානාංග කියලා ඊට පස්සේ නැවත අපි ආපහු ඇවිල්ලා විනාඩි ඉඳලා පටන් ගන්නවා විනාඩි ඉඳලා පටන් ගරම් පැය එකමාරක් විතර ආසන දෙකක් සම්පූර්ණ වෙන තුරුම අපි ඒ ඊට පස්සේ ඒවා කැමති විදියට අදිෂ්ඨාන බලය පීටියට පස්සේ Tamanට වැඩි ඕනේ නැත්තම් ඉතින් හත් අටක් කරලා පැය භාගයක් හමාරක් කරලා වුණත් හතරවෙනි එකට යන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එකටත් අර විදියට මදිෂ්ඨාන කරන්න ඕන. ওই විදියටයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් එකක් කෙරුවට පස්සේ කවුරු හරි දන්න කෙනෙක් හරි ගුරුවරයෙක් කවුරු හරි හොයාගෙන ගිහිල්ලා උපදෙස් ගන්නවා නම් හොඳයි මේක ඈත තියා කිව්වට මේක පටලවා ගන්න ඉඩ තියෙනවා. භාවනාවේ චිත්තද රූප ඇතිවන අවස්ථා පහදා දෙනු මැනවි. භාවනා කරනකොට සමාධිය තියෙනවා නම් ඒ කියන්නේ සිහිය තියෙනවා නම් සිහිය පිහිටලා ඒ වෙලාවේ චිත්තද රූප ඇති වෙනවා. ඒවා බොහොම ප්‍රබලයි. අපි අපි හැමතිස්සෙම අපේ චිත්තද රූප ඇති වෙනවා. අපි තරහෙන් ඉන්නකොට චිත්තද රූප ඇති වෙනවා. ඒව තමයි කළු පාට මූණ කළු වෙනවා, කන් රතු වෙනවා. පේන්නේ නැද්ද? හ්ම් තිබිච්ච ඒ සෞම්‍ය ගති ඔක්කොම නැති වෙනවා චිත්ත රූපය වලින් වෙනස් කරනවා. හොඳට ආහාර ගත්තාම ආහාර වලින් වෙනස් වෙනවා වගේම සිතේ නිසා වෙනස් වෙනවා. ඕනම අවස්ථාවක චිත්ත රූප උපදිනවා. හැබැයි සමාපatti වල උපචාරයෙන් මෙහා පැත්තේදී චිත්ත රූප වලින් උපදින බලයට වඩා ඒවායේ උතුජ රූප වලින් උපදින චිත්ත රූප වල ආලෝකය ශරීරයෙන් පිටට විහිදවන්න පුළුවන්. විශේෂයෙන් අපි ඔය ආනාපාන සති භාවනාව හෝ මොකක් හෝ භාවනාවක් කරද්දී මේ ආලෝකයේ පහළ වෙන්න හේතු වෙන චිත්තද රූප. ඒ චිත්තද රූප නම් ප්‍රධාන වෙන්නේ ඒ චිත්තද රූප වලින් තමයි උපදවන්නේ වර්ණය. ඒ වගේ මේවැය තියෙන තේජෝ ධාතුවෙන් තවත් කලාප උපදිනවා. අන්නේ වට පුළුවන් අභ්‍යන්තරයේ සහ බාහිරයේ විනිවිද දකින්න. ඒක තමයි චිත්තද රූප කියන්නේ. කෙනෙකුට බයින කොටත් චිත්ත රූප උපදිනවා. ධාන අදිෂ්ඨාන කළ යුත්තේ කුමන අවස්ථාවක්ද මේක දැන් කිව්වනේ කාටද ප්‍රශ්න තියෙන්නේ සතිය සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස් ඇති බව හැඟේ. ඒ නැවතු පිටුවා ගැනීම කළ යුත්තේ අනුප දේ කළ යුත්තේ පෑදික දෙන්නේ. සතිය සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙනවා. සතිය සම්පූර්ණයෙන් ගිලිලා තියෙන බව ඒ වෙලාවට දැනෙනවද? කාට හරි මේ ප්‍රශ්නේ අහපු කෙනා කල්පනා කරන්නේ ඒ වෙලාවේදී මගේ සතියේ නෑ කියලා යාට තේරෙනවා නම් යාට සතියේ තියෙනවා. එහෙනම් යා කුසල පක්ෂයේ ඉන්නේ ඇත්තටම නිවන පැත්තේ. සතියේ නෑ කියලා හිතනකොට ඒකත් ධම්මානුපස්සනාවක් තමයි. ඒ නිසා සතිය සාමාන්‍යයෙන් නැත්තේ හිත දුවන නිසා අතීත අනාගතයට දුවනවා. ඒව නවත්තන්න තමයි බුදුරජාන් වහන්සේ සතර සතිපට්ඨාන කිව්වේ විශේෂයෙන් කායानुපස්සනාව. කයේ යම් තැනකට හිත යොමාගෙන ඉndeයි කිව්වා එහෙම නැත්නම් ක්‍රියාවකට. පළවෙනිම වශයෙන් කිව්වේ කොහොමද කිව්වේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ටිතෝ වා ටිතොම් මේති පජානාති නිසින්නෝ වා නිසින්නම් මේති පජානාති සහනෝ වා සහනම් මේති පජානාති නිදාගෙන ඉන්නකොට නිදාගෙන වැතිරලා ඉන්න බව පමණක් දැනගන්න වෙන මුකුත් එපා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව පමණක් දැනගෙන එම් ඉන්නේ වෙන මුකුත් එපා ඒක තමයි හොඳම භාවනාව යද්දිත් ඒ වගේ ඉඳගෙන ඉන්නේදී යද්දී ඇලවෙලා ඉන්නේදී අනිත් එක මොකක්ද ඈ හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, ඉඳගෙන ඉන්නවා. හතර ඉරියව්වෙදිම ඒ ඒ අවස්ථාව දන්නවා නම් සතර සතිපට්ඨානේ තමයි එතන තියෙන්නේ හොඳම සතිය. ඒක තමයි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ඉරියාපත පබ්බේ. ඊළඟට එනවා සම්පජන්න පබ්බේ. සම්පජන්න පබ්බේදී තමයි කියන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగෘතියේ සම්පජානකාරී හොති. ගතේ ඇවිදිනවා තිතේ හිටගෙන ඉන්නවා සුත්තේ වැතිලා ඉන්නවා නිසින්නේ ඉඳගෙන ඉන්නවා සම්පජානකාරී හොති අරකමයි ඊළඟට කියනවා අසිතේ පීතේ කායතේ සායිතේ සම්පජානකාරී හොති කනවා බොනවා රස බලනවා එතකොට මී පැණි වගේ දේවල් දිවෙන් කවනවා ඕවා ඔක්කොම සම්පජානකාරී වෙන්න කියන සංගාඩි චීවරපත්ත දාවරණ ඒ සම්පජානකාරී හොති ගියා ඉතින් සිවුරු පළඳින්නෙත් නැහැ පාත්‍ර ගන්නෙත් නෑනේ. ඒ නිසා කිහුරු අය ඇඳුම් අඳිනකොට 100ෙන් අඳිනවා නම් එතන සම්පජානකාරී වෙන්න ඕන. ඉතින් වෙන එකක් තියා අන්තිමට කියන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොත්. වැසිකිලි කැසිකිලි වලට ගියාමත් හරියටම 100ෙන් ඉන්න ඕනේ. අන්න ඒක තමයි එතනක් තියෙනව නිවන. එහෙනම් හැම කටයුත්තකදීම දැන් කියනවා සමිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. දැන් අත මෙහෙම යනකොට අත දිහා බලන්න කියනවා. අර්ථ ගන්නකොට ගන්න කියනවා. වාලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී මෙහෙම හිතලා බලන්න කියනවා මේ. හිතත් එක්ක යන්න කියනවා. දැන් මේ පෑන ගන්න ඕන වුණා මම අතත් හිතත් යවන්න ඕනේ තෙන්ද. මේක අරගෙන මෙහෙම ගන්න. මේක බලන්න පුළුවන් ඇත්තටම මේ හොඳ සිහියෙන් හුඟක් වෙලා හොඳ සිහියෙන් දැන් හුස්ම ගන්න එපා කියලානේ අපි කියන්නේ ආනාපාන සති භාවනාව කරන්නේ නමුත් කවුරු හරි හොඳ සිහියෙන් හුස්ම ගන්නවා. එහෙම ඉඳගෙන හොඳ විවේකයෙන් හුස්ම ගන්නවා. හැබැයි එයාට ගන්න බෑ සමාධියට එනකොට හුස්ම නැවතියි. අපි කියමුකෝ ඒ සමාධියක් නැතුව දැන් භාවනා කරපු අයට කමාරුයි. නැති ඔය හිත දුවන කෙනෙකුට මම මේ කියන්නේ. දැන් හිත දුවන කෙනා කොහොමදවත් හිත සංසුන් කරන්න බැරි කෙනාට බොහොම හොඳයි. වාඩි වෙලා හරි හිටගෙන හරි ඉඳගෙන මෙහෙම හුස්ම ගන්න. ඒ හුස්ම තියා බලාගෙන ගන්න මෙහෙම. ඒකත් කරන්න බැරි නම් මෙහෙම කරන්න. හුස්ම ගන්න ගම. මෙහෙම කර කර ඉන්න. මෙහෙම කර කර ඉන්න මේක රිදෙනවා නම් එහෙම ඇත දාලා මෙහෙම ඉන්න. දැන් ටිකක් තියුණු. ඉස්සෙල්ලා මෙහෙම කළා. මෙහෙම කළා. දැන් ඔය ව්‍යායාම කරන අය බලන්න එහෙම කරලා හොඳ හුස්මත් එක්ක මෙහෙම හුස්ම ගන්න. කියලා හොම හුස්ම අරන් බලන්න. කොච්චර ශක්තියක් එනවද කොච්චර 100ක් එනවද ඊට පස්සේ ස්ප්‍රින් එකක් දැම්මා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා එහෙම කරලා බලනවා ඊට පස්සේ දැන් ඔය චීනේ මැලේසියා රටවල් වල චීන විශේෂයෙන් ඔය මහායාන බුද්ධ ආගමෙත් ඒක තියෙනවා. තේරවාදී අයත් සාමුද්‍රවරු වැඩි කරන්නේ නැහැ. නමුත් ගිහි අය කරනවා. කුන්ෆු කියලා තියෙනවා. කුන්ෆු ගැන හරි වේගෙන් කරන මේ මාෂල් ආර්ට්ස් මොනවද? පරක්. ඔව්. මොනවද ඒවා? ඒක වේගෙන් කරනවා. නමුත් ඒගොල්ලෝ භාවනා කරලා ගිහිල්ලා බොහොම සාන්ත විදියට හිමීන් ඒවා ඔක්කොම කරනවා. ඒක බලන් ඉන්න කෙනාගේ තිත සමාධිය. ඒ මොකද ඒ කරන්නේ හිතෙන්. ඔක්කොම හිත අරගෙන. මේ මොකද? ඒ නිසා මෙහෙම හුස්ම අරගන්න ටිකක් වෙලා හුස්ම අරගෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන හිමීන් අරගන්න හිමීන් නැති කරන්න. එලා ඊට පස්සේ හුස්ම આવතල මෙහෙම බලන්න. ඊට පස්සේ Tamanට තේරෙයි කොහතනින් හරි මේ ශරීරයේ හුස්ම එක්කාරි කොහේ හරි සමන්ගේ භාවනාව සිදු වෙනවා. එමන් එම නුණත් ඊට පස්සේ බලනකොට මේ අපූර්වට Tamanගේ හිත මෙතෙන්ට ඇවිල්ලා. දැන් හිත මෙතන නැති හින්දා තමයි ඔය හිත විසිරෙනවා කියන්නේ ඒකට උපකාර වෙන්නේ හිත, ඒක නැති කරන්නේ හිත. ඉතින් මං මේ ගිහි කාලේ නොදන්න කාලේ කරපු දෙයක් ඕනනම් කියන්නම්. භාවනාව කියලා එකක් දන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ අවුරුදු 19ක් විතර ඇති මං හිතන්නේ. දැන් රැඩිය පොඩ්ඩක් බාලයි ඒ කාලේ. මේ ඉතින් මම රෑ හරි ආසයි මේ හඳට. හඳ එළිය දකින්න හැමදාම ආසයි. ඉතින් හන්දදාට රැට නිදා ගන්නත් කැමති නැහැ. උදේ පාන්දර වෙනකොටත් එළියට එන්න ඕනේ. ඉතින් එක දවසක් මං ඥානෙලි අරගෙන අහස දිහා බලාගෙන පොල්ල රූපාව පොල්ලතු නැද්දෙන් අහසත් පේනවා ලස්සනයි. තරුවකුත් තියෙනවා අහසට හඳට කිට්ටුවේ. ඉතින් මම ওই පැත්ත ටිකක් බලාගෙන හිටියා. ඉන්න ගමන් ඉතින් මට වැඩක් නැහැ මම හුස්ම ගන්න පටන් ගත්තා. ඉතින් මම හුස්ම ගන්නවා. හුස්ම පිට කරනවා. කිසි දෙයක් දන්නේ නැහැ භාවනාවල් කියලා. ඉතින් ඔහොම කරගෙන වුණා. පැය භාගෙට වැඩි ඉන්නකොට අපේ සහෝදරයා ඇවිල්ලා මොනවද මේ ජනෙල් අරන් රාත්‍රියේ කරන්න කියලා මට සැරවුණා. ඉතින් මම හිමින් එයා යන්න ඇරලා එයා යන්න ඇරලා නෙමෙයි පොතක්ද මොකක්ද තෝරනකොට මම මෙහෙම අත දික් කෙරුවා ජනේලේ හරිය වහන්න. මට පේනවා අත යනවා මෙහෙම. කෑල්ලෙන් කෑල්ල යනවා. මෙහෙම යනවා. මෙහෙම යනවා. එතකොට මට හිතුණා අනේ පුදුම දෙයක් නේ කියලා. ආපහු ගන්න හිතනකොට ආයෙත් එනවා. එන්නේ කෑල්ලෙන් කෑල්ල. අර ස්ලෝ මෝෂන් ටීවී එකක් වගේ. ඒක වගේ එනවා. ඉතින් ඊට පස්සේ කෑ ගැහුවා ඔය මං කිව්වේ කොල් මන් දැකලා දැන් ඉතින් නටනවා. පොඩ්ඩෙන් නූල් බඳින්නත් වෙනවා. ඉතින් පස්සේ මට තේරුණා මම ඒක හරි අත්විඳා. හැබැයි ඊට පස්සේ මම කළෙත් නැහැ, කරන්න ඒක හිතුනෙත් නැහැ. නමුත් ඒක මම දන්නේ නැහැ. ඊට පස්සේ එතනින් ඉවරයි. ඉතින් ඒ වගේ තමන් මොකක් හෝ දෙයක් කරනවා නම් 100 පීටෝ ගන්න. ඔය 100 හිටිනවා. විශේෂයෙන් අතු ගන්න ගේ ඇතුළේ. හොඳට පොස්සාරගෙන මේ කෙරවල ඉඳලා කුණ ඕන්නේ අතු ගන්න. මෙහෙම අතු ගන්නවා. තමන්ගේ කැඳ නැමෙනවා. අත නැමෙනවා. කුස්ස නැමෙනවා යනවා. ටික ටික අතු ගාගෙන ඉස්සරහට යනවා. හිතත් බැලියගෙන තරහ යන්න එනවා නම් එහෙම ආයිත් හැරිලා ආයිත් අතු ගාගෙන එනවා. දෙපාරක් අතු ගන්නකොට භාවනා කරන්න හිතනවා වාඩි වෙලා. අපේ මේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඉස්සර සතිය පුරුදු කරන කාලේ පඬිතු ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන පුස්තකාලේ පොත් ටික ඔක්කොම අරන් බිමින් තියනවා. කියලා නැවතත් තියනවා. දවසකට දෙපාරක් කරනවා. ඉතින් එහෙම කරපුවාම දෙපාරක් කියන්නේ හිතුනොත් කරනවා. ඉතින් එහෙම සතිය පුරුදු කරලා තියෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. හේතු විස්තර කරන්නේ. අලෝභ, අදෝස, අනෝමහ කියලා තමයි කෙටියෙන් කියන්නේ. ඒ මේ ජීවිතයේ උප්පත්තිය ලබන විඥාණයට ඒක ද්වේෂය නැත්තම් කොහොමද ද්වේෂයේ තියෙනකොට රාගේ නැහැ රාගේ තියෙනකොට ද්වේෂේ නැහැ හැබැයි ඒක තුල යම්කිසි ප්‍රමාණයකට තියෙනවා ඒ රාගය නිසා ඇති වෙන අකමැති තියෙන්න පුළුවන්. මේක හරියටම විස්තර ගන්න අමාරුයි. මොකද රාගයයි ද්වේෂයයි එකට යන්නේ නැති දෙයක්. ත්‍රි හේතුක කියනකොට රාගයත් නැහැ, ද්වේෂයත් නැහැ, මෝහයත් නැහැ. මෝහය හැම එකටම එකතු වෙනවා. මෝහය තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ. මේක නම් ටිකක් වැඩිමල් කෙනෙකුෙන් අහන්න ඕනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආවහම අහලා බලන්න හොඳට විස්තර කරලා දෙයි. හ්ම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ එයාට ද්වේෂ මාත්‍රයක්වත් නැහැ ඒ වගේම රාග කිව්වහම මෙතන තියෙන්නේ අපේ ප්‍රතිසන්දිය ගණ්ඩ යම් ඡන්දයක් තියෙනවා භව භවයට අපේ ඇල්මක් තියෙනවා ඒව නෙමෙයි මෙතන කතා කරන්නේ මේකේ කියන්නේ භවයේ අල්ලන්නේ උපාදානය නිසා දැන් උපාදානය වෙනවා. උපාදානය එන්නේ ඉස්සලා තියෙන තණ්හාව. තණ්හාව බොහොම ඕලාරික තත්වයක්. මෙන්න මේ ඕලාරික తත්වයේ තමයි අපිට අකුසලයක් වශයෙන් චිත්ත වශයෙන් පහළ වෙන්න දේ එතන. ඒ වගේ මේක උපාදානය කියන්නේ ප්‍රතිසන්දියට හේතු කරනවා. තවත් ඒවා තියෙනවා ප්‍රවෘත්ති වශයෙන් විපාක දෙනවා. මතු ආත්මවල. ඒ නිසා මේකේ එක එක මට්ටම් තියෙනවා මේකෙන් තව ටිකක් අහලා බලන්න. මිනිසුන් පවසන පරිදි මරණාසන්න මොහොතේදී ඇති වෙනවා යයි පවසන out of body experience එක පිළිබඳව විස්තර කරනු මැනවි. අනේ මං ගිහිල්ලා නෑ මෙතෙන්ට. හැබැයි මාත් ඉඳලා තියෙනවා. මංචකේ වුණා. දවස් දෙකක් විතර. මෙතෙන්දී ඒකයි මහාන වෙන්න යුතුනේ. මේකෙදී සැබෑ තත්ත්වේ නම් මරණ මංචකයේදී සමහරට අපිට පේනවා සීනෑ කියලා. නමුත් එයාට සීනෑ නෙමෙයි එයා සීයෙන් ඉන්නවා. ඇහෙන්නත් පුළුවන් සමහරට කය හොල්ලගන්න බැරි තත්ත්වයක ඉන්න පුළුවන්. එහෙම නැත්තත් එයාගේ සිත යම්කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මකයි. මේ අපේ මිත්‍රයෙක් කොළඹ මහරෝහලේ සල්ල වෛද්‍ය මේ සල්ල කර්මයක් කළා. බෙල්ල කැපුවා. මොනවද තියෙන්නේ? බෙල්ලේ තියෙන ඒවට බෙල්ල කැපුවා. ඒ කපනකොට මහාචාර්යවරයෙක් තමයි ඒ ඔපරේෂන් එක කළේ. ඉතින් මෙයාට සීන ඇති කළා බෙල්ලේ ඔපරේෂන් එක කරගෙන යනකොට සීයා සීය ආවා වෛද්‍යවරුන්වත් පේනවා දැනෙනවා කපන බවත් රිදෙන්නේ නැහැ බය වුනෙත් නැහැ ටිකක් දඩබ්බරෙක් කෙනෙක්. ඊට පස්සේ මෙයා අහගෙන ඉනකොට ටිකක් වෙලා ගිහින් කිව්වලු මේක ජඹුරට ගිහින් මේ මිනිහා වලකජ්ජ ගහයිද දන්නෙත් නැහැ කිව්වලු ප්‍රොෆෙසර්. ඒකත් අරයට ඇහුණා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා එයා නිදාගත්තා. සිහිය එනකොට දොස්තර මහතුරු ඔක්කොම වට වෙලාලු. සිහිය කොහොමද කියලා ඇහුවා. වරදක් නැහැ කිව්වලු. ડොක්ටර් වලකජ්ජ නම් ගැහුවේ නැහැ කිව්වා. මුසේ හරිමිනියේ නෑ ඊවේ නැත්තේ මට කිව්වලු මොකද උනේ කියලා. නෑ මට ඇහුණා කිව්වලු. ඇත්තටම ඇහුවා විස්තරය කිව්වා මා එක්කත් කිව්වා. මාව එක්කගෙන එන ගම මට කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම මං අහලා තිබුණා ඒක. මං ඇහුවා මං කිව්වා මෙහෙමයි උනේ. මට 100 තිබුණයි කිව්වා. හැබැයි රිදුන්නේ. ඒ අර අර බෙහෙත් බලයට. නම් 100. මේ තින්නේ වෛද්‍යවරේ. ඔන්න කරලා බලන්න මං පුද්ගලයා එහෙම නම් දෙන්නා. ඉතින් මෙතෙන්දි වෙන්නේ සිහියක් නැතුව කවදාක්වත් කෙනෙක් මැරෙන්නේ සිහිය නැතුව සිහිය එන්න ඕනේ. අරමුණක් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි ශ්‍රීදාලට ගිහින් මේ මහත්තයලට කීයක් හරි දීලා ඉස්සෙල්ලා සිහි නැති වෙන්න වේත් ගහන්න කියනවා මොකක් හරි බලාගෙන ඉඳලා. ඊට පස්සේ ගහන්න කියනවා දෙවෙනි එක. ඉතින් rahat වෙනවානේ. ඇයි උපදින්නේ නැහනේ විඥානයක් නැහනේ. ඇයි සිහි නැති වෙන උඩ ගහන්නේ. එහෙම නේද? ඒ නිසා කවදාකවත් මොන සීය නැති වුණත් සීය ඇවිල්ලා අරමුණක් කරගෙන තමයි මැරෙන්නේ. මැරෙන්නේ අපේ චුති චිත්තේ මතුවෙලා. චුති චිත්තය කියන්නේ භවංග තත්ත්වේ. ඒකෙන් තමයි මැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ out of the body experience කියන්නේ මොකද්ද? සමහර අය කියනවා මේ විඥාණය මේ ශරීරයෙන් පිට යනවා කියලා. කවදාකවත් ඒකට යන්න බෑ. බුදුහාමුදුරන්ටවත් හිත ගන්න බෑ එළියට. මේ විදියට ගන්න බෑ. බුදුහාමරන්ට පුළුවන්. මේ කය මෙහි තියෙද්දි තව තැනක ගිහින් ක්‍රියා කරනවා කියලා පෙන්වන්න පුළුවන්. නමුත් සිත තියෙනවා. සම්පූර්ණ ගෙනියන්න කොහොමද සිත දෙකට කඩන්නත් බෑ ගෙනියන්නත් බෑ. හැබැයි මේක පේනවා සමහරුන්ට මම අහලක් තියෙනවා. ඔය දෙන නිර්වින්දනවල බලයට යම් යම් රූප පේනවා. දැන් මම ඒ වෙලාවේ සීනතුව වගේ ඉන්න අවස්ථාවේ මම දැක්කා ගියේ ඇතුලේ පොඩි කාමරේ ඉන්නකොට මේ කාමරේ බිත්ති නෑ. ගව් ගානක් ඈත පේනවා හතර පැත්තම පේනවා උඩත් පේනවා. ඊට පස්සේ ඈත ඉඳලා කරවල වේගෙන කරවල වේගෙන එනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ මා තද වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න බැරුව යනවා. ඉතින් අමාරුයි බයකුත් වෙනවා. එකවරක් දැක්කා විශාල අගාධයක ඈතක් නොබෙන්න ආසි පුංචි එළියක් විතරයි තියෙන්නේ. අපාය වෙන්න ඇතිින්න ඇති වෙලා. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට සමහර වෙලාවට පේනවා මේ සබම්බෝල විශාල ප්‍රමාණයක් බැද්දි තමන් පාවෙනවා. ඉතින් ඕවා දැක්කහම සමහර විටන මේ හිත ගියා කියලා. මේක ඇත්තටම මේ භවංග චිත්තයේ යන්තම් චලනය වෙලා පුංචි පුංචි අරමුණු ගන්නවා පෙර ආත්මේ හෝ මේ ආත්මේ. එහෙම නැත්නම් තමන්ගේ හිතේ තියෙන යම් සංකල්පනා මෙන්න මේ වෙලාවේ ගත්තාම ඒක අනුව පේනවා. දැන් අපි හිහිනෙන් පියාඹන්නේ මාත් පියාඹනවා. දැනුත් පියාඹනවා. ඉතින් මම හිතන හරි අපූර්වයිනේ. ඉතින් ඒ වුණාට පියාඹනවා නෙමෙයි. ඒ ඒ හිතේ තියෙන දෙයක්. ඒ නිසා මේක සිද්ධ වෙන්නේ නැහැ. ඔය හුඟාත් තැන්වල කියනවා මේ මෙහෙම දේවල් වෙනවා කියලා. මේකට කුරුණෑගල රෝහලේ වෛද්‍යතුමෙකුත් උත්තර දීලා තිබුණා ඒ බෙහෙත්වල බලයටත් මේ විදිහේ රූපමය වෙනවා කියලා. සම්මා දිට්ඨිය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි නම් මැන. එයි අපි සම්මා දිට්ඨියක් ගැන කිව්වා නේද? කොහොමද කිව්වේ? මොනවද කිව්වේ? දැන් සම්මා දිට්ඨිය කියනකොට අපි ලෞකික සම්මා දිට්ඨිය පිහිටන්න ඕනේ. දැන් අපි මෙතෙන්ට ආවේ සම්මා දිට්ඨිය නිසානේ. අපි අපි විශ්වාස කරනවා. අපි කුසල අකුසල විශ්වාස කරනවා, භවයේ විශ්වාස කරනවා, නිවන විශ්වාස කරනවා කවුරුවත් දැකලා තියෙනවා. කවුරුවත් නිවන දැකපු කෙනෙක් නෑ මෙතන. නමුත් අපි විශ්වාස කරනවානේ. සංසාර පුරුද්ද නිසා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව නිසා අපි විශ්වාස කරනවා. එතකොට ඒක සම්මා දිට්ඨිය. ඒක සූත්‍රයක තියෙනවා. මොකද්ද සම්මා දිට්ඨිය? මොකද්ද කියන්නේ? අත්තිලෝකෝ පරලෝකෝ ඉමන් ලෝකෝ පරලෝකෝ අත්තිමතා අත්තිමාතා අත්තිපිතා අත්තිබාතා අත්තිබගිනි අති සමන බ්‍රාහ්මණා මොකද්ද කියනවා මේ මේ ලෝකේ තියෙනවා පරලෝකේ තියෙනවා කියලා පිළිගන්නවා මේ අම්මා තාත්තා කියලා අපි පිළිගන්නවා මේ නංගි සහෝදරයා කියලා පිළිගන්නවා දැකලා නැහැනේ කවුරුවත් කියන්න පුළුවන්ද මේ අම්මා තාත්තයි කියලා මේකත් සම්මාදිට්ඨියක් කියලා තමයි සූත්‍රය කියන්නේ ඒ වගේම කියනවා සුඛ දුක්ඛ වල විපාක ඒවත් පිළිගන්නවා අපි. අපි කාටවත් සුඛ දුක්ඛ දැනලා තියෙනවද? ඒ විපාක දැකලා නැහැ. නමුත් අපි දැන් පිළිගන්නවා ලෞකික වශයෙන් අපි මේ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම අපි චතුරාර්ය සත්‍ය පිළිගන්නවානේ. ඒකත් සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියේ හිටියොත් තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්න පුළුවන්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ රූප පරිග්‍රහ පච්චේ පරිග්‍රහති වශයෙන් බෙදාගෙන බෙදාගෙන යනකොට එයාට ඇති වෙනවා මෙතන සම්මාදිට්ඨිය මේකේ ඇත්ත తත්වයේ දකින්න යථාභූත ඥාන දර්ශනය. එතකොට සම්මාදිට්ඨිය. ඒක ඒක ලෝකෝත්තර පැත්තට යන්න ඕනේ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය විතරක් පිළිදලා වැඩ කරොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි සූත්‍රයේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. හොඳයි නේද? Huh? <laughs> ද ධර්ම දේශනාවක් පැවැත්වුණා. ප්‍රයෝජන ගන්නට